අවසරයි රුණිය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක සතිವಾರයේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභා සතිವಾರයේ ආරම්භ කරමු. තරංගණි අපි ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට. Thank you. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 10ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි අති ගෞරවනීය පූජනීය ලොකු ස්වාමින් වහන්ස මම මේතිරිගලට ආදුනික අතරම භාවනා ලෝකයටද ආදුනික අයෙක් වෙමි පර්යංක භාවනාව මූලික කමඨහන ලෙස ආනාපානය දෙස බලා හිඳිමි එය බොහෝ විට වම්නාසයේ මැද්දේ වෙදී ඉහළට යන බවත් නැවත එම පැත්තෙන්ම වේගයෙන් පහළට ගමන් කරන බවත් තේරේ. හුස්ම රැලි 4 5ක් ගිය පසු ආනාපානයේ ඊටාම සියුම් වී නොදැනී යන අතර ශරීරයට මහත් පහසුවක් දැනේ. එහෙත් සැරින් සැරේ විවිධ ස්ථාන ඔස්සේ නැවත ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ප්‍රකට වේ. උදාහරණයක් ලෙස පපුව ආශ්‍රිතව ඇස්වලට සමීපව ඊයේ රාත්‍රියේ සිදු කළ පර්යංකයේදී මේ පරිදිම සිදු වූ අතර මා ඒ සෑම දෙයක් දෙසම කලබල නොවි බලා සිටියෙමි. ටික වේලාවකින් ශරීරය තද වූ බවක් දැනුනි. පසුව පපු ආශ්‍රිතව දැඩි වේදනාවක් දැනෙන්නට විය. එය පපුවට අනින්නාක් මෙන්ම පපුව හිර කරනවා වැනි දැඩි ස්වභාවයක්ද ගත්තේය. අපහසුයෙන් උවත් ඔබ වහන්සේගේ උපදේශ පරිදි ඒ දෙස බලා සිටියෙමි. එක්වරම හෘද ස්පන්දනය දැනෙන්නට වූ අතර එය ඊතා වේගයෙන් ගැහෙන්නට විය. එහි ශබ්දය පිටතට ඇසෙන තරම් වේගවත්ව හා දැඩිව ගැහෙන්නට විය. ශරීරයේද වේවුලනවා මෙන් දැනෙන්නට විය. මා ඒ දෙසට අවධානය යොමු කරමින් සිටින විට එය ක්‍රමයෙන් අඩු වී ශරීරය ඊතා සැහැල්ලු වී මහා සුවයක් දැනුනි. ඉන්පසු කුමන හේතුවක් නිසාදෝ මම භාවනාව නතර කළෙමි. භාවනාවෙන් නැගිට්ට පසුද මා පාවී යන්නාක් මෙන් දැනුනි. අද දින පාන්දර සිදු කළ භාවනාව ඊට තරමක් වෙනස් විය. ආරම්භයේදීම සිත සංසුන් වූ අතර මහා සැහැල්ලු බවක් භාවනාව පුරාම පැවතුණි. වෙනසකට ඌයේ වරින් වර සිතුවිලි මතු උවත් ඒවා දියාරු වී යන බවක් හැඟුණි. වරින් වර හිස් බවක් පැවතුනි. සිතුවිල්ලක් ඇති වී ෂණිකව සිදු වූයේ කුමක්දයි වටහාගත නොහැකි ලෙස සියල්ල අමතක වී යයි. එහෙත් නිින්ද නොගිය බව ඊටමත් විශ්වාසය. විටින් විට මෙම සිදුවීම සිදුවිය. අරමුණු පැමිණෙන බව මතකමුත් ඉන්පසු කාලය හිස්ය. නැවත අරමුණු දැනේ. මම දැඩි අවධානයකින් බලා සිටියේ මට මැදින් මැද නිින්ද යනවාදැයි සොයා ගැනීමටය. එහෙත් නිින්ද නොයන නමුත් මතකයන්ගෙන් තොරය. ඔබ වහන්සේ ආධුනික මාහට අනුකම්පා කොට භාවනාවේ ඉදිරි කටයුතු පිළිබඳ උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව ආරම්භයට වඩා වැඩි කාලයක් සතියෙන් ඇවිදීමට හැකිය. එහෙත් බාහිරට සිත යන බව එලෙසම පවතී. නැවත පාදයට සතිය යොදමින් භාවනා කරමි. දෛනික කටයුතු. තවමත් දෛනික කටයුතු වල සතිය හරිහැටි පිහිටන්නේ නැත. විටක සතිය තුලත් තවත් පිටක අසතියෙනුත් කාලය ගත වේ. ගෞරවනීය අතිපූජනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ විදිහට ඔක්කොම ආගන්තුක වෙනවා නම් ආදුනික වෙනවා නම් හරි හොඳයි. මේ නාකි වෙලා දන්න කට්ටිය තමයි අමාරු වැටලයි. ඒ නිසා ඔක්කොමලා ගන්න තියෙන මේ දෙපැත්තේ එක සැරයක්වත් ආපු කට්ටිය කවුරක්වත් ගන්න නැතුව අලුත්ම කට්ටිය ටිකක් ගත්තාම වැඩි හැයි. ඒකෙත් කියනවනේ බෞද්ධයොත් එපා. ඒගොල්ලන් අබෞද්ධ කට්ටිය ටිකක් කරන්න පුළුවන් නම් 100%ක් සාර්ථකයි වැඩමුළු. මේ වයසක දන්න කට්ටිය ආපුවාම අල්ලිම්ම කරදර. ඉතින් ඒක කියන්න මොනවාක්වත් දෙයක් නෑ. ඕක තමයි ස්වභාවය. ඉදිරිපත් කරලත් අපි ස්තුතිවන්ත වෙමු. ඉතින් ටිකට මේ කරගෙන යන්න ගියාම ඔයටත් වැඩිය ඔය දන්න ගැඹුරට බය නැතුව මොන දුන්නොත් දන්න වේදනාවට බය නැතුව මුදුනොත් ඊටත් වැඩිය ගැඹුරකට අරගෙන යනවා. කොයි වෙලාවකරි පස්ස આવොත් ගමන් නතර වෙනවා. ඒ නිසා වේදනාවක් ආවත් සහැල්ලුවක් ආවත් පහසුවක් ආවත් ඒ මත්තේ ඉඳගෙන ආය කරන එතකොට වැඩි වේදනාවක් කරා යන්න පුළුවන් වෙයි වැඩි පහසුවක් කරා යන්න පුළුවන් වෙයි වැඩි සහැල්ලුවක් දැනේ වේදනාවක් දැනෙන්නේ නැත්නම් භවනාන් ඇති වැඩක් නැහැ වේදනාව යහපැත්ත තමයි සහැල්ලුව තියෙන්නේ ඒ නිසා අපි වේදනාවට බය හිටියොත් ඉතින් ඒ කවදාකවත් ඒ භවනා ඉදිරියක් නැහැ. නිසා එන්නේ එන්නේ එන්නේ වෙන්දට වැඩි වේදනාවක් දරන්න පුළුවන්කම තියෙනවනම් ඒ වේදනාව එහා පැත්තේ සැහැල්ලුවක් තියෙනවා. මුත් අපි වේදනාවට බය වෙනවා කියලා කියන්නේ සැහැල්ලුවට බය වෙනවා. සාර්ථකත්වයට බය වෙනවා. අදිෂ්ඨාන ශක්තියට බය වෙනවා. වේදනාවට මුහුණ දෙන්න පටන් අරගත්තොත් ටික ටික ටික ටික ඒකට පදන් වෙලා ආවට පස්සේ මොන වේදනාවක් ආවත් වෙනදට වැඩිය පොඩ්ඩක් කාගෙන ඉඳලා යන්න ගත්තොත් අනිවාර්යයෙන්ම එහා පැත්ත දකින්න පුළුවන්. වේදනාව එහා පැත්තේ ලොකු සාන්තියක් තියෙනවා. ලොකු සැහැල්ලුවක් තියෙන්නේ. ඉතින් අපි මේ වේදනාවට තෙල් ගානවා. වේදනාවට බාම් ගානවා. වේදනාවට වේදනා නාශක ගන්නවා. එතකොට අපිට වේදනාව තමයි වැඩි වෙන්නේ. ඒ නිසා මේ ආධුනිකයෙක් වුණත් තමයි මේ කරන ක්‍රමය. තමන්ගේ පූර්ණ අවබෝධය ලැබෙන තෙක් මේ ක්‍රමය අමතක කරන්න එපා. මේ විදිහට වාර්තා කරන ක්‍රමය අමතක කරන්න එපා. හැමදාමත් ආධුනික මනසක් ඇති කරන හැමදාමත් ආධිගමික මනසක් ඇති කරන යන්න යන්න යන්න යන්න භවනා හරිය ලේසි වෙනවා. මම සහැල්ලු කරන්න කතා කරන එක නෙවෙයි. අපිට අර ආධුනික මනසක් ගන්න බැරිකම තමයි වෙලා තියෙන්නේ. ආධිකම්මික මනසක් ගන්න බැරිකම තියෙන ගත්තොත් බාහන හරිම ලේසිය නිසා උපදේශයක් වශයෙන් දෙන්න දෙයක් නැහැ මේ ඇතිවෙච්ච අදිෂ්ඨාන ශක්තිය නිතිපතා දිගට භාවනා කිරීමෙන් මීටත් වඩා ගැඹුරකට යන්න සාදර හිතක් ඇති කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය මම දැන් මෙතන ලෙසින් හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කරමි. මද වේලාවකින් හුස්ම රැල්ල නිරීක්ෂණය කළ හැකිය. මුල් අවස්ථාවවලදී හිතේ නිතර විසිරෙන ස්වභාවයක් තිබූ නමුත් නැවත කමටහනට සිතගත හැකි වුනි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වන බව දැනුනි. මගේ කය ක්‍රමයෙන් ඊතා විශාල වන ආකාරයක් දැනුනි. හරියට විශාල බැලුනයක ආකාරයට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ඒ මත ඇඳින ඉරක් මෙන් සිහින්ව දැනුනි. ඇතැම් විට හිසේ බරගතියක් හා එහි අඩු වැඩි බවක් දැනුනි. මේ අවස්ථාවේදී බාහිර අරමුණු වලින් ඊතරම් බාධාවක් ඇති නොවුනි. මේ ආකාරයේ පැය භාගයක් පමණ සිටින විට නැවත බාහිර සිතුවිලි වලට සිත යොමුවන අයුරු දෙනුනි. එවිට කයේ විශාල ආකාරය අඩුවන බව ආශ්වාස ක්‍රියාවලියේ ක්‍රමයෙන් ගුරු සමාවන්න අඩුවන බව ආශ්වාස ක්‍රියාවලිය ක්‍රමයෙන් ගොරෝසු වන අයුරු හිසේ බරගතිය අඩුවන අයුරු නිරීක්ෂණය කළෙමි. සක්මන් භාවනාව සක්මන් මළුව තුල කිහිපවරක් නිදහසේ ඇවිදිමි. යටිපතුලට සිත යොමු කරමි. පොළොවේ තද බව, සියුම් බව, උණුසුම, සිසිලස දැනේ. විවිධ අරමුණු වලට හා සිතුවිලි වලට සිත යයි. නැවත සිත කමටහන වෙත එයි. දෙපා වල වේගවත් බව ක්‍රමයෙන් අඩුවේ. පතුල වෙත අවධානය බැඳී පවතී. විවිධ අරමුණු ඔස්සේ සිත විසිරෙන ස්වභාවය අඩුවේ. කය බොහෝ බර බව දැනේ. සිතන්නේ නැතිව කය ක්‍රියා කරවිය නොහැකි බව දැනුනි. මේ අවස්ථාවේදී කය වෙත සිහිය බැඳී පැවති බව වැටහුණි. බාහිර පරිසරය හා අරමුණු වලින් කිසිදු බලපෑමක් නොදැනුනි. විනාඩි 50ක් පමණ මෙසේ සක්මන් කළෙමි. සක්මණේ මිදුණු පසුවද විනාඩි 20ක් පමණ මෙම తত্ত্বය පැවතුනි. එනම් ඇවිදින මලමිනියක ස්වභාවයක් මට දැනු ස්වභාවයකි මට දැනුනි. දෛනික කටයුතු එදිනෙදා කටයුතු වලදී ක්‍රියාවට හෝ කයට සිහිය යොදවමි. වෙනදා මෙන් බාහිරය විත සිත දුවන ගතිය අඩු වී ඇති බව දැනේ. සිත කෙතරම් පිට ගියද විගසින් නැවත කරන ක්‍රියාවට සතිමත් වන ආකාරය නිරීක්ෂණය කළෙමි. පොණයිසන්. පොතර පිට හිත හිත පිට යන්නේකට කලබල වෙන්න ගත්තොත් පිට යෑම වැඩි වෙනවා. ඒ හිත පිට යන එකට ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියා කරන හැම වෙලාවෙම හිත පිට යෑමට පොහොර වැටෙනවා හිත පිට යෑමට ආහාර වැටෙනවා නිසා හිත පිට යන එක මම කියා ගන්නත් එපා මගේ කියා ගන්නත් එපා ලද ලද වෙලාවේ පුළුවන් තරම් අර මූල කර්මත්තරන හිතියෝ දන්න ගත්තොත් ඒ අපේ ඒ ආකල්පේ නිසාම හිත පිට යෑම නැති වෙලා යනවා හිත පිට යන්නේ ඒකට හැප්පෙන්න ගියොත් විතරයි එහෙම නැත්නම් ඒක මේ ඒක විසින්ම සංසිඳනවා පොඩි ළමයෙකුට දඬුවම් කරොත් වැරද්දකට වැරද්ද වැඩි වෙනවා. උන්ට බලලා යාට කියලා දෙන්න ඕනේ මේක ඊටොත් මෙහෙම වෙනවා කියලා තේරුම් කරලා දුන්නොත් ඌ වැරද්ද හදාගන්න. ගහන්න ගත්තොත් ෂේක්ස්පියර් කියනවලු මේ ෂේක්ස්පියර් කියලා කියන්නේ එංගලන්තේ පහළ වෙච්ච මෑත ඉතිහාසයේ හොඳම කවියා. ඌ ඉස්කෝලේ යන්නේ නැතිව කවි ලියනවලු. එන් තාත්තා ගහනවලු. ඌ කවියෙල් උත්තර දෙන්නේ. කවියටම උපං මම කවියටම ඇරපං එහෙම නැත්නම් හිතේ ඇතියට ඔහේ ගහපං කිව්වා. උඹල කොච්චර જાති කරන්න ගියත් මං කවියට උපයලා තියෙන මං කවි විතරයි කියන්නේ. ඔබට ඕන ගහපං. ඕලමල වෙනවා මිසක් උගේ හැකියාව මත වෙන්නේ කරබන ඉන්නකොට තමයි. ඒ නිසා අපි දරුවෝ හදන්නත් දන්නේ අපි. වදන්න නම් දන්නවා. උන් එක්ක හැප්පෙනවා. ප්‍රශ්නක ආපු ගමන් ඒකත් එක්ක හැප්පෙනවා. හිතවිලක් ආපු ගමන් ඒකත් එක්ක හැප්පෙනවා. සද්දයක් ආපු ගමන් ඒකත් එක්ක හැප්පෙනවා. වේදනාවක් ආපු ගමන් ඒකත් එක්ක හැප්පෙනවා. ඒක තමයි මායя කියන්නේ. අපිට ගන්න දෙන්නේ දැනුනේ නෑ, ඇහුනේ නෑ, ගාලල්ල කරබන් හිටුවා මෙව ඇවිල්ලා බලනවා අපි කුප්පන්න බෑනේ. අනිකන පුදුමයි එන්නෙත් නැතු යන වැඩ නෑනේ. ආවට වැඩ නෑනේ ගණන් ගන්නෑනේ. මදී අර වැඩමුළුවක මේ වගේ හතර දුන් හතරවෙනි දවසට යනකොට තමයි ඩිංගිත්තක් මේක තේරුම් ගන්න මට්ටමට අපි ඔළුව පාත් කරන්නේ නැත්නම් ගැහුවක් කපම් පැන්නොත් බැන්නපම් මම බලා ගන්න කියලා තමයි ඉන්නේ. ඉතින් ඒකකොට මේ කරදර වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අඩු කරගන්න ඕන නම් ඒකට ඇවිල්ලා යන්න ආයි. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. හැබැයි බලාන ඉන්නේ ඇස් නැති කෙනෙක් වගේ. ඒවට අහුම්කම් දෙන්නේ බීරෙක් වගේ. කායට දැනෙන වේදනාවල් බලන්නේ මුතේ නැති කෙනෙක් වගේ. ගඳ රස පහස දැනෙන්නේ නැති කෙනෙක් වගේ. ඒකට ආපු පාරෙම යනවා. ඔය අමාරු ඔය මං කිව්වට ඒක කරන්න අමාරුයි. නමුත් ඒ ආකල්පේ ටික ටික ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන කරන ප්‍රමාණයට ප්‍රතිඵල දවසින් දවස වැඩි වෙනවා. ඒ නිසා මේ ගතිය මේ ඇති කරගත්ත ගැම්ම කඩා ගන්න නැතුව දිගට කරගෙන යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිපූජනීය ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වුණු අයෙක් වෙමි. ආශ්වාස රැල්ල ආශ්වාසයේ ලෙසත් ප්‍රශ්වාස රැල්ල ප්‍රශ්වාසයේ ලෙසත් වැටහුණි. මට ඒ ආකාරයට හුස්ම රැලි පහක් හයක් බලා සිටින්නට පුළුවන් විය. ඒ අතර හුදකලා කිසිවක් නොමැති සිතුවිලි වලින් තොර වූ නිදහස් ස්ථානයකට ගියාසේ දැනුනි. ඒ හුදකලා බවට සතුටු බවක්ද දැනුනි. විටින් විට සිතුවිලි ආවත් ඒවා අයින් වී නැවතත් හුස්ම රැල්ල දෙස බලා සිටින්නට හැකිවිය. ස්වාමින් වහන්ස මට එදිනෙදා ජීවිතයේදීද භාවනා නොකරන අවස්ථාවේදීද නාසිකා අග පුළුන් රොදක් දැවටෙන ආකාරයක් දැනේ. සක්මන් භාවනාව සක්මන් භාවනාව වම දකුණ වශයෙන් කරගෙන යන අතර පතුල පොළව හා ගැටීමේදී දැනෙනා දැනීම් ඊතා හොඳින් පැහැදිලිව දැනේ. සක්මන් කරනා විට සිත පිට යාමක් දුවද නැවත සක්මනට සිත පැමිණේ. මේ දෙකම මම සතියෙන් දකිමි. එදිනෙදා ජීවිතයේදී මම ගමනක් යන විටද ගමන් කරන ඉරියව්වට සිත යොමු කර ගමන් කරමි. එය පුරුද්දක් බවට පත්වී ඇත. ඉදිරියටත් භාවනා කටයුතු කරගෙන යාමට ඔබ වහන්සේගෙන් දෙපා නමෙද උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔය එදිනදා ජීවිතේ හරි මේ ලියුම ලියනකොට හරි භාවනා කරනවා කියන එක පැත්තක දාලා වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය පිහිටවනවා කියලා විතරක් පාවිච්චි කරන්නේ. එතකොට සම්පූර්ණ වෙනස් වෙනවා මුළු ජීවිතෙමත් වෙනස් වෙනවා ලියමනත් වෙනස් වෙනවා. මේ ලියුමම දෙන්න ආපහු ලියපෙන්නට ඊට පස්සේ මේ භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන වචනේ දාන්න. දාලා ලියන්න බලන්න. එතකොට තේරෙයි Tamanda මේ සතිය පිහිටවන්නේ ඔය අවශ්‍ය කරන පරිසර බාධක බාහිර සහ මොකක්වත් ඕන කරන්න. ඒක දැනගත්තට පස්සේ ඊටගෙන සතිය, ඉඳගෙන සතිය, gedara ගිය සතිය හැම වෙලාවෙම සතිය විතර භාවනා කියන වචනෙන් තමයි අපිට පොඩ්ඩක් ඔය පොට බැරදිලා තියෙන්නේ. ඕක අයින් කරලා දාන්න අපේ භාවනා භාවිතාවෙන් අයින් කරලා සතිය පිහිටනවා සතිමත් වෙනවා කියන වචනේ දාලා බලන්න පුදුම විදුහුරු ගතියක් තාක්ෂණික ගතියකට එනවා අනිත් එක මේ මහා ලොකු හැඟීමකින්තරෝ මහා ලොකු දෙයකින්තරෝ කරන කාරණාවක් බවට පත් වෙනවා. භාවනා කරන්න ගිය ගමන් මේ හිත මහ විශාල පටලැවිලක පටලැවෙනවා. ඒ නිසා මෙහි ඉන්නකොට හරි ගෙදර ඉන්නකොට හරි භාවනා කරනවා කියලා අලුත් තින්ගම පොරව ගන්න යන්න එපා. අපි කරන කරන දේ එළඹ වාසය කරන එක විතරයි කරන්නේ. නැත්නම් සත්‍යමත් වෙනවා කියන එක විතරයි කියන්නේ. ඉතින් ඒකට ඇත්තට හුඟ දෙනෙක් අකමැති. මේ භාවනා කරනවා කියන වචනේ පැත්තක දාලා සත්‍යමත් වෙනවා කියන වචනේ දාලා බලන්න පුදුමාකාර වෙනසක් ජීවිතේ වෙනවා. ඒකට අපි යන පාරේ හැප්පෙන කවුරක්වත් දෙන්නේ නැහැ. මොකද මේ සතිය කියන වචනේ පුදුම බයයි මිනිස්සු. භාවනා කරනකොට රොද්ද බැඳගෙන කට්ටිය එනවා. එන හරියක් එන්නේ පිස්සෝ. පියාට්ටෝ. සතියට යනකොට කවුරක්වත් දෙන්නේ නැහැ. එහෙනම් මම දැක්කේ නැහැ කවුරක්වත් ලෝකේක පාවිච්චි කරනවා. මත හැමදාම ඇවිදිනවා ඔක්කොමලා භාවනා කියලා වචෙන්ට හරි ආසයි. නෑ අපි භාවනා කරන්න අපි සතිය පිටනවා කිව්වම අයියෝ කියලා අපිටත් බැලලා යනවා යනවා බොහොම හොඳයි යන්න සත්‍යමත් කට්ටි නතර වෙන්න ඒ නිසා මේ කමඨාන් සුද්ධ කිරීමක් නෙමෙයි මම මේ කියන්නේ වෝහාර මත්තක් විවහාරයේ මතක තියාගෙන මේ භාවනා කරනවා ඔය කිසි දෙයක් නැතුව උතෙන් ගියාට පස්සේ හංගගෙන රහසේ කරන කටයුත්තේදී නැවතිල්ල සතිය පිහිටීම කරන්න කිසිම බාධාවක් භාවනා කිරීමටයි ලෝකේ බාධා තියෙන්නේ සතියට බාධාවල් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වම දකුණ යනුවෙන් පාදය එසවීම තැබීම නිරීක්ෂණය කළෙමි. ලනුපැදුර මත පාද තැබීමේදී රළු ගතිය දැනේ. වම් පාදයේ ලනුපැදුර මත තදින් ස්පර්ශවන බවත් එම පාදයේ මගින් ලනුපැදුර මත තෙරපීම දකුණු පාදයට වඩා වැඩි බවක් දැනුනි. සිත ඉවතට යා නොදී විනාඩි 20ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළ හැකි විය. පර්යංක භාවනාව සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාවට වාඩි උනිමි. මූල කර්මස්ථානයේ වශයෙන් උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. උදරයේ පිම්බීම පීඩනයක් තෙරපීමක් ලෙස හඳුනා ගතිමි. උදරයේ හැකිලිම සැහැල්ලු වීමක් තදින් ඇදී තිබුණු දෙයක් බුරුල් වී යාමක් ලෙස නිරීක්ෂණය කළෙමි. මේ අතර මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් සිටින අතර එය ක්‍රමයෙන් තුනී වී යාමක් දැනුනි. මා සිටිනා ඉරියව්ව එසේම පවතී. බාහිර අරමුණු නොපැමිණි. මේ ආකාරයට පැයක් පමණ කාලයක් නිරීක්ෂණය කළ හැකි විය. සිතට විවේකය හා නිදහස ලැබී අරමුණ දෙස බලා සිටින ආකාරයක් දැනේ. මේ අතර ශාරීරික වේදනාද නිරීක්ෂණය කළෙමි. ශරීරය පුරාම කූඹි දුවන්නාක් මෙන් දැනෙන්නට විය. කොන්දේ වේදනාව දැනේ. එය වැඩි වෙමින් අඩු වෙමින් පවතී. හදවත තදින් ගැහෙන්නාක් මෙන් දැනුනි. මේ සියලු වේදනා මෙනෙහි කරමින් අරමුණේ සිත පවත්වා ගත හැකි විය. මේ මා ලැබූ භාවනා අත්දැකීමකි. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ උතුම් වූ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමි. කියන තියෙන මේ දෙවියන්ගේ දරුණු වේදනා පැමිණේවා කියලා ඉල්ලනවා. මෙච්චරක් කන්න පුළුවන් නෑ හෙට වෙන තව වේදනාව වැඩි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒකල බලන කොයි වෙලාවේද බඩි ලියන්න පටන් ගන්න කොයි වෙලාවේද ඔක්කාර වෙන්න පටන් ගන්න කොයි වෙලාවේද කැරකෙන්න පටන් අරගන්න කියලා බලනවා එතන තමයි භාවනා දියුණු තැන ඒ නිසා තව තවත් වේදනාව පැමිණේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නකට අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස අද දින පර්යංක භාවනාවේ යෙදී ශරීරයේ දෙස බලා සිටිනා විට ශරීරයේ යම් යම් ස්ථානවල වේදනා දැනුනි ටික වේලාවකට පසුව හෘද ස්පන්දනය දැනෙන ආකාරය පිටකොන්ද දිගේත් අත්වල ඇඟිලි වලින්ද දැනුනි. නැවතත් අත්වල ඇඟිලි වල මාංශ සෙලවෙන ආකාරයත් උස්පහ උස්පහත් වන ආකාරයත් ඊතා සියුම් ලෙස දැනුනි. සක්මන් භාවනාවේ යෙදෙන විට ටික වේලාවකට පසුව කකුල් දෙකෙහි වේදනාද වම් කකුලෙහි බරගතියක්ද දැනුනි. ටික වේලාවකට පසු පාදයේ වැලි සමග ස්පර්ශවන ආකාරයත් ආකාරයත් නැවත පාදයේ ගන්නා විට පාදයේ වැලි වැටෙන ආකාරයත් දැනුනි. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. කොමික ඇතරම් ප්‍රශ්නයක් වශයෙන් යොමු කරපු එකක් නේ වார்த்தාවක් තියෙන්නේ. යම් වෙලාවක කයට හිත ආවනම් මේකේ පුදුමාකාර ක්‍රියාවලිය රාශියක් පේන්න පටන් ගන්නවා. ඒ ඒ ක්‍රියාවලිය දිහා බලන ඉන්නකොට ඒ ක්‍රියාවලිය කොච්චර විචිතුරු වුණත් ඒ බලාන ඉන්නා තාක්කල් කිසිම අකුසලයක් වෙන්නේ ඒ වෙනුවට සිද්ධ වෙන ක්‍රියාව හරියට හොඳම හොඳ කැමරාවකින් ෆොටෝ ගන්නකොට වගේ සවිස්තරව පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට පුළුවන් තරම් උදව් කරන්න කියනවා සමීපව උත්සන්නව ආසනව නිරීක්ෂණය කරන්න අඛණ්ඩව දිගටම නිරීක්ෂණය කරගෙන යන්න. එතකොට පේනවා මේ ශරීරයේ පුදුමාකාර සංවේදී ඉන්ද්‍රියක්. ඒකට අවුවට වැසට කැමට බීමට ඔක්කොටම සංවේදී. එනිසා ඒක හොඳට ආරසා කරන සෞඛ්‍ය සම්පන්නව ආරසා කරලා ශරීරයට හිත දාගෙන ඉන්නකොට සම්පූර්ණ ස්වභාවික ක්‍රියාවලියක් යන ඕනේ තරම් ওই ලිව වගේ විස්තර ඕනේ තරම් ලියන්න පුළුවන් මේ කයට හිත ගන්න පුළුවන් හිත ගත්තට පස්සේ ඒ දැනෙන දේවල ওই දැන හෘද ස්පන්දනේ ඕ කකුල පය දෙකට වැඩි ඇකේ ගෑවෙනවා පය උසනට පය කැලි වැටෙනවා ඔය කිසිම තැනක ඥාන පිරිමකමක් හොයන්න හම්බෙන්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳලා හොයලා බලන්න ඔය දැනෙන දේවල තියෙනවද කියලා ඥානු ගතිය, පිරිම ගතිය, උගත් ගතිය, නෝගත් ගතිය, පොහසත් ගතිය, දුක්පත් ගතිය නැහැ. ඒ නිසා ප්‍රත්‍යක්ෂයට අපි කිට්ටු වෙන්න කිට්ටු වෙන්න ඒකේ තියෙන මේ ස්වභාවික මනුෂ්‍ය ගතිය. ඒකෙන් ඈත් වෙන්න ඈත් වෙන්න නිකම්ම අපි ඥාන වෙනවා, පිරිමි වෙනවා. ඔය ලෝකේ තියෙන ඔක්කොම ඊට ඇවිල්ලා පුදුමාකාර ප්‍රශ්න තෝගයක් එනවා. මේ වගේ තියෙන්නේ නිකන් ධාතු. මේකට කියන භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති කියලා. ඒ ගති වලින් අපිට කිසිම ලාභය සත්කාරයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක අගය කරන්නේ නැහැ. ලාභ සත්කාර හම්බ වෙන හැම එකම අකුසල. ඒක නිසා ඒක වෙනුවට මේකට හිත දාලා මේ අලුතෙන් කර්ම රැස් නොවන මේ පතය මේ මාර්ගයේ තේරුම් ගත්තා නම් ඒකට පත මනසිකාරය කියලා මේ අටුවචාන් වහන්සේට නමක් දෙනවා යෝනිසෝ මනසිකාරය. දැන් තමයි තේරෙනවා පාර. වෙන මොන ලාභ සත්කාර හම්බුනත් අකුසල් සිද්ධ වෙන තැනකට වැඩිය අකුසල් නොවන මාර්ගයේ එහෙම නැත්නම් අලුතෙන් අකුසල් නොවන මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ අගය කෙරුවට පස්සේ ඒකට යන්න ක්‍රම සාවිදි මේකේ ඉන්නේ වැඩි ඒක දියුණු පවණු කරන්න ගොඩාක් ලැබෙනවා. ඒ ලැබෙන ලකුණ තමයි මේ ධර්මයේදී අවබෝධ නිරීක්ෂණය කරනකොට සවිස්තර පේන්න පටන් ගන්නවා. ඒ සවිස්තරවලට බුරුම පඬිස්සංශ කියන්නේ ධර්ම ඕජාව කියලා. එතන ධර්මයේ රසය. ඒක ස්වභාව ලක්ෂණ කියලා කියනවා, භාව ලක්ෂණ කියලා කියනවා, ගති ලක්ෂණ කියලා කියනවා. ඉතින් ඒ ටික විස්තර කරන්න පුළුවන් වුණොත් උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නත් ආසාවක් එනවා. බලන දේ වාර්තා කරන්නත් ආසාවක් එනවා. ඊට පස්සේ හිත යෙදෙනවා. බහුලීගත වීමට භාවිත තත්වයකට යන්න පටන් ගන්නවා. ඒ නිසා ඔය පුංචි පුංචි දැකපු කරුණු නැවත නැවතත් දක්නාසුලුව චීන කණ්ණාඩියක් දාලා බලනවා වගේ බලන්නත් පුරුදු වෙන්න ඒ දකින පුංචි පුංචි කරුණු සවිස්තරව සජීවීව වාර්තාගත කරන්න යන්නේ ඒක ලෝක සාහිත්‍යයට එකතු වෙනවා මේ රචනා කාටවත් නැහැ කියන්න බෑ ස්පන අපිට පේන දේවල් හැබැයි පුළුවන් තරම් විස්තර සහිතව බලන්න ඕනේ එතකොට ඕජාව වැඩි වෙනවා ඒ සමීපව බලනකොට බාහිර හෙන ගැව්වක් ගහනකුත් නැහැ අම්මමලත් ගානක් නැහැ මොන වුණත් ගාණක් නැහැ. මොකද මේ අරමුණට හිත නිමග්න වුණා නම් අපි ලෝකෙන් නිදහස්. එනිසා ලෝකයේ තියෙන ප්‍රශ්න වලින් නිදහස් වීම සඳහා බුදුචානන්ස අපිට දීලා තියෙන ක්‍රමය තමයි මධ්‍යස්ථ අරමුණක් කරන්න. ඒක හොඳට නිමග්න වෙන්න, බැස ගන්න, විස්තර හොයන්න. එතකොට ඒ තරමටම සතිය වැඩෙනවා. ඒ නිසා තවදුරටත් වගේ සියුම් කාරණා නිරීක්ෂණය කරලා වාර්තාවට ඇතුළත් කරන්න උනන්දු වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස මම මීතිරිගල සෙනසුනට ආදුනික අයෙක් වෙමි පළපුරුදු අඩු භාවනා යෝගියෙක් වෙමි මාගේ ප්‍රශ්නය ඉරියව්වේ හිඳගෙන ආනාපාන සතිය වඩන විට උදරයේ උස් පහත් වීමත් නාසිකාග්‍රේ හරහා යන සුලන් රැල්ලත් දෙකම දැනීම නිසා අවශ්‍ය දේ ආකාරය තෝරා ගැනීමට සුදුසු උපදේශක් දෙන ලෙසය. දෙකම දිහා බලන ඉන්නේ එහෙම මොකක්වත් තෝරන්න යන්න එපා. දැන් සතිය පිහිටලා තියෙන එච්චරයි. ඊට පස්සේ හිත කියනවා නම් මේකට වැඩිය මේක හොඳයි කියලා ඒක දිගේ යන්න හරි. පැලයන් පැත්තට මැස්ස ගහලා යනවා මිසක් ආ තෝරන්න යන්න එපා. තෝරපු ගමන් අහුවෙනවා අපි. ඒක නිසා දැන් සතිය පිහිටවලා තිනවා ආධිනුකමක් නැහැ. ඒ එතකොට අපි ප්‍රවීණයි. ඊට පස්සේ සතිය පිහිටියට පස්සේ තේරෙවි මේ ලෝකෙ කිසිම දෙයක් කිසිම වෙලාවක ඒක හේතුකව එක දෙයක් සිද්ධ වෙන වෙලාවක් ලෝකේ නැහැ. ලක්ෂිකුත් එකක් දේවල් සිද්ධ වෙනවා. මගේ හිත කොයි එකද අල්ලන්නේ කියන්නේ මගේ කෙලෙසේ හැටියට තමයි. දහසකුත් එකක් දේවල් සිද්ධ වෙනකොට මම එකක් තෝරනවනේ. ඒ තෝරන්නේ මගේ මනාපයට තමයි. ඒක තෝරන්න නැතුව ඉන්නවනම් ස්වයංවරයකට ගිහිල්ලා කුමාරිකාව ගොඩාක් ඉන්නවා. තෝරන්නේ නැහැ. කවුරක්වත් තෝරන්නේ නැහැ. ඒකට කුමාරිකාව ඔක්කොම ඒ සංගරයට ගිය කුමාරයා දිහාවට හිත යොදාන ඉන්නවා. එකියක් තොරපොන් අනිසේරම තරහ වෙනවා. ඊට පස්සේ අපරාධ වෛරක්කාරය ඇති කරගන්න තෝරන්නේ තේ හිටපන්කෝ. අපිට බෑ ඒක. අපි ගිය ගමන් දකින්නත් ඉස්සෙල්ලා එකෙක් තෝරා ගන්න. තෝරපු ගාණි සීරම සපත්නි කියලා කියන්නේ. සපත්නී කියලා කියන්නේ සැපින්යන් කියලා සිංහලට දාන සපත්නී කියන්නේ ඇත්තට මේක නෙවෙයි. හැපින්යන් බවටපත් වෙනවා එකෙත් තෝරපු අය නිසා මම කෙරුවේ එකක්වත් තේරුවේ නැහැ. කතාවද බැන්දෙත් නැහැ. ඒ නිසා කෙල්ලන්ගේ තියෙන අපුරු ගතිය මට දැනෙන්නේ නැහැ මට තාම ඉතින්. කිල්ලෝ හොඳයි. මොකද එකෙක්වත් තෝරපු නැති හින්දා. ඒ වගේ පිම්බි බහැකිලිමෙන් දරින්න, නාසිකාග්‍රයෙන් දරින්න, ඉඳගෙන ඉන්න ඉරියව්ව තේරෙන්න දරින්න, හෘදේ වස්තුව ගැහෙන්න දරින්න, කන්සිලු නටයි, ඇස් කෙවිනි කැවේයි, දත් මූණකට නිකන් දෙබර බැඳා වගේ තේරෙයි. මේ සේරගෙම සතිය පිළිලා තියෙන කාරණාවක් මිස මේ මේ ලියුමහා කියන්න පුළුවන් මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ විදිහට එකවර දෙකක් දකින්න එක සතියේ සතිය නිසා ලැබිච්ච ආනිසංශයක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා. සතියට වෙච්ච අභියෝගයක්ද කියලා. එහෙම නැත්නම් මේ දෙක ප්‍රශ්නයක්ද නැත්නම් ප්‍රශ්නට උත්තරේද කියලා. ඒ ඒ ඒ ලියුපේකන අත උසයිද මන් දන්නේ. හරි අන්න අත උසව. දැන් මේ විදිහට දෙකක් දකින්න එක ප්‍රශ්නෙට උත්තරයක්ද නැත්නම් ප්‍රශ්නයක්ද කියලා. ඒ කියන්නේ හැම හැම ලැබෙන ලාභයක්ම ප්‍රශ්නයක් කරගන්න. ඉතින් එහෙනම් ගමනක් යන්න හම්බෙන්නේ නැහැ. මොනවා ලැබුණත් භාවනාවේදී අපි ලැබෙන දේ උත්තරේ ලැබෙන එක ප්‍රශ්නයක් කරගන්න. ඊට පස්සේ ඉතින් කවුද උත්තර දෙන්නේ ඊට පස්සේ? සතියේට ගියාට පස්සේ එකක් එයි කියලා හිතන්න එපා. ලක්ෂයක් දේවල් පේනවා. ඉතින් අපිට කොයි එකද ඉස්සර ගන්න ඕනේ නැහැ. මොකක්ද ඉතින් තමන් දන්නවා හොඳටම දැන් මේ පේන්නේ ඊයේ හිත තියලා නෙවෙයි හෙට හිත තියලා නෙවෙයිනේ වෙන කෙනෙක් ගන්න වෙන්නේ වෙන තැනක් නෙවෙයි හොඳටම කයට හිතට ආපුවාම එහෙම මෙන් තොරණක බල්බ් නටනවා වගේ নানা ප්‍රකාර නැටිලි නටන. ඔක තරු ඇදෙනවා, රැලි මාලා විහිදෙනවා, নানা ප්‍රකාර දේවල් සටහන් සහ ආකාර. දෙස බලාගෙන ඉඳ හිත මනෝ විකාරයක් නෙවෙයි ඇත්ත වශයෙන් පේන දෙයක් කියලා. එතකොට ඒ හිත ඕන තැනකට යයි. ඒක හරීම සෞඛ්‍ය සම්පන්නයි. එනිසා භාවනාදී මොන ප්‍රතිඵල ලැබුණත් යෝගාවචරය ඒක ඒ ප්‍රතිඵලේ ප්‍රශ්නයක් කරගන්න. ඊට පස්සේ අමාරු. ඊට පස්සේ අමාරු ඒ නිසා මේක භාවනාව සතිමත් වීම නිසා ඇති වෙච්ච දෙයක්ද නැත්නම් මේ සතිය වර්ධනයට බාධාවත්ද කියලා බලන්න. මේ සතිමත් නොවුණා නම් අපිට ඕවා කවදාකවත් පේන්නේ නැහැ. නැති නිසා නෙවෙයිනේ තියෙනවා බලන්නේ දැන් තියෙනවා බලනවා පේනවා. දෙකක් නෙවෙයි ලක්ෂයක් තියෙනවා. ඒ සියල්ලටම කියන්නේ සාමේ සංකතට්ටෝ. බොහෝ හේතු කරුණු නිසා ඇති වෙන ඒකට අපි සිංහලෙන් දාලා තියෙන නම තමයි ගොජේ කියලා. තහකැලයක් පැහෙනකොට වගේ ගවරවලක පණුවන ලියනකොට වගේ බක්ටීරියක් උතුරනකොට වගේ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගහලා තියෙනවා. ඒ බුදුචානන්සේ දෙන වචනේ සාන්තතිය කිය. ඉංග්‍රීසියෙන් මේකට ෆ්ලක්ස් කියලා කියනවා. දිගටම නලියන ගතියක් තියෙන මේක දිහා බලාගෙන ඉන්න අපිට එකක් වෙන් කරලා අඳුරන්න බෑ ඒක ඕනනම් වෙන් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ මේ සතියේ තියෙන බවට ලකුණක් මේ සතියේ තිබෙනස් ලැබිච්ච ආනිසංශයක් මේ සතියට ලැබිච්ච උත්තරයක් කියලා කල්පනා කරගෙන යනවා මිසක් අප්‍රශ්නයක් කරගන්න යන්න එපා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකය මූලික කමඨහන ආනාපාන සතිය මම දැන් මෙතන ආකාරයට කය දෙස බලා හිඳිමි. ක්‍රමයෙන් ආශ්වාසයට සිත යොමු වේ. හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුම් වේ. විටක නිින්දත් නොනින්දත් අතර වේ. විනාඩි 20ක් විතර මේ ආකාරයට සතිමත්ව සිටිය හැකිය. ඇතැම් විට හුස්ම රැලි 50ක් විතර සතියෙන් සිටිය හැකිය. ගැඹුරු සංසිඳීමක් ඇතිවේ. ඉන්පසු විවිධ වූ සිතුවිලි ක්‍රමයෙන් නැවතත් වේගවත් වන අයුරු පෙනේ. දැන් සතිය පිහිටුවීමට ඇති ප්‍රධානම බාධාව රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස හෝ ස්පර්ශය නොවන බවත් සිතුවිලි නිසාම බාධාව ඇතිවන අයුරු දැනි. සක්මන තුලදීමත් මෙය මම අත්දකිමි. විශේෂයෙන්ම දිගු සංසිඳීමකට පසුව මෙය ඇතිවන බව වටහා ගතිමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සැලසේවා. මේකෙනත් මේ සභාවට ඉදිරිපත් වෙන්න කැමති නම් අත උස්සන්න කැමති නම් මේ හිතවිලි Taman හිතන දේවල්ද නැත්නම් Tamanගේ හිතට හිතෙන දේවල්ද කියලා සපේලා උත්තරයක් දෙන්න කැමතිද? දීපේකනා කැමති දාත උස්සන්න. ඒක බොහොම ලේසි උත්තරයක්. ඒ කියන්නේ කමඨහන සුද්ධ කරන්න ලේසි. ඒ ලියපෙකන අත උස්සනවා නම් ඒ ඒ දෙන එයා දෙන කට උත්තරේ හැටියට තමයි මේක සුද්ධ කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනිත් දවසේ ආයෙත් මේක ලියන්න මේ විදිහට මට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බාධාවක් නැහැ. මට තියෙන හිතවිලි බාධාවක්. ඒක හොඳට බලන්න මම හිතනවද නැත්නම් මගේ හිතට හිතෙනවද කියන. දැන් සකර්මකෝ, සවිඥානකෝ, සචේතනිකෝ හිතන හිතවිලිද මෙව. එහෙම නැත්නම් ඔහේ ඉන්නකොට පහළ වෙන අකර්මකව, අවිඥානකව, අසංස්කාරිකව පහළ වෙන හිතවිලිද කියන එක වார்த்தාවට දාන්න. එතකොට අපිට පුළුවන් ඒක විසඳ ගන්න. මොකද මෙතෙන් යනකොට ඔක්කොම ප්‍රශ්න අනිකාරී විශ්ින්ලා තියෙන පුංචි දෙයක් තියෙන්නේ. ඒක ප්‍රසිද්ධිය කරනවා නම් ප්‍රකාශ කරනවා නම් ඒකට උත්තර දෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ මත වෙන්නේ නැති නිසා අපි යනවා ඊගා ප්‍රශ්න. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් පියවර දෙක තුනක් යන විට පයත් පොළවත් ස්පර්ශ වන තැන හඳුනා හඳුනා ගනිමින් හැම වේලාවකම සක්මන් කරන්නෙමි. සිතුවිලි ඇතිවීමද අඩුය. සක්මනේදී නොඑක් ආකාරයට දෙපා දෙපසට මාරු වෙමින් නොඑක් ආකාරයට පාලනයකින් තොරව සක්මන ඉබේ සිදුවේ. සිහියද පවත්වමි. ආනාපාන සති භාවනාවේදී ඊයේ දිනයේ හුස්ම රැල්ල ඉහළට පහළට දෙතුන් වරක් යද්දී හුස්ම රැල්ල කෙටි විය. එකම තැන තිතක් ආකාරයට එක දිගටම පැවතුණි. පර්යංක අවස්ථා දෙකකදී මෙසේ විය. ඉහළ රතු වර්ණයෙන් ආලෝකවත් විය. ඒ මැදින් ඈතින් කහපාට එළියක් දකින්නට විය. මේ හැම අවස්ථාවකම අරමුණද තිබුණා. ඒ සමගම අතීත රූප කීපයක් ඉදිරියේ එක පෙළට පෙනී නොපෙනී ගියා. පරණ කීත කීපයකුත් මතක් වී අමතක වී ගියා. අද දිනයේ පර්යංකයේදීද වෙනදා මෙන් කය පැද්දෙන්න ගත්තා. දෑත්වල සන්ධි පවා තදින් හිර කරමින් ඇඹරුණා. බඩ වේවුලන්න ගත්තා, පෙරලන්න ගත්තා. මේ සිදුවීම් අතරේදී ආලෝකයන්ද දුටුවා. හැම අවස්ථාවකදීම සිහිය පවත්වන්න උත්සාහ කළා. සිහිය පවත්වන හැම වේලාවකදීම පර්යංකයේ සක්මනේ අනෙක් වේලාවලදී පුදුමාකාර සතුටක් අත්විඳා හැම වේලාවෙම සිත සතුටින් හුදකලාවේ ඇති සැහැල්ලුව වෙත කිසිම වේලාවක මේ ආකාරයට අත්විඳ නැහැ. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් මේ ගැන අදහස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා. ඒකට මේ භාවනාවේදී ලැබෙන සතුටට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ විවේකජම් පීති සුඛං කියලා. විවේක සම්පීසුරන් කියලා ගොඩක්ම සඳහන් කරන දෙවෙනි ධ්‍යානය ගැන විස්තර කරනකොට ඒකට අපි ඇහෙන් සහ රූපයෙන් විවේක වෙනවා. කනෙන් සහ සද්දෙන් විවේක වෙනවා. නාසයෙන් සහ ගඳෙන් විවේක වෙනවා. දිවෙන් සහ රසයෙන් විවේක වෙනවා. කයමුත් විවේක වෙනවා. එතකොට අපි ලෝකේ ඉන්න තාක්කල් අපි රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ සම්බ කරන්නේ මේ රසවල් කරන්නේ. රාජ්‍ය රාජ්‍යවල වලට ගිහිල්ලා ඕවර් ටයිම් කර කර දඟලන්නේ මේ රූප සද්ද රන්ද ස්පර්ශ කරන්නේ. නියම විවේකයේ ලැබෙන්නේ ඒව නැති වෙලාවට. ඒකට කියනවා निराமிෂ ප්‍රීතිය කියලා. ඒක අගය කරන්නේ අපි බුදු කෙනෙක් පහළුනේ නැත්තම්. අපි මේ රූප බලලා තමයි සද්ධාහන්. සද්ධාහල තමයි රස විඳින්න හදාන්නේ. රූප සද්ද ගන්ධ රස රස විඳිනවා මිසක්කා. මේ නැති වෙච්ච වෙලාවක තියෙන විවේකයේ निराமிෂේ එහෙම නැත්නම් හුදේකලාව පෙන්ලා දෙන්න බුදු කෙනෙක් එන්න ඕන. එහෙම ඇවිල්ලා දුන්නත් එතෙන්ට ගියත් තුඟක් වෙලාට අපිට පාළු ගතියක් දැනෙනවා. ඉතින් ඒ නිසා අපිට අර ලැබිච්ච විවේකයත් ඒක විවේකයකට විනෝදයකට ප්‍රමෝදයකට ප්‍රීතියකට අපි ගන්නෑ. දැන් පාළු ගතියකට ගත්තොත් ඕකම මුස්පේන්තුවක් වෙනවා. ඔය තියෙන එක මහ මුස්පේන්තුවක් මේ කොන් වෙච්ච ගතියක්. නැවත ඒක ප්‍රීතියක් කරගන්න බුදු කෙනෙක් එන්න ඕනේ නැහැ. ඒක තමයි යෝනිසමනසිකාරය කියන්නේ මේක හුදේ කලාව. ප්‍රීතිය මේක විවේකේ පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය කියලා දන්නවනේ කවුරු හරි ඉන්නවා කියලා කියන්නේ කණේ කිඳුල්ලෙක් වහුවා වගේ. කවුරු පේන්න ගියත් මල වාතේ. කවුරුත් නොදකින්න පතන් කියලා පැත්තකට වෙන්න තියෙනවනම් පුදුමාකාර ප්‍රීතියක් තියෙනවා. ඉතින් මූණ තියා බලන මේම කියන්න නරකයි. නමුත් සර්වඥාන්සේ ඒ නන්දකෝවාද නන්දකෝවාදන ඒකට මේ නාගසමාල ස්වාමීන් වහන්සේට කියනවා විචාර සෙනඟක් ඇවිල්ලා සර්වඥාන්සේ වන්දනා කරනවා. ඒ කියන කශ්‍යප කෙනෙකුට එන්න දෙන්න එපා. මම ওই මාළු කඩේට කැමති නැහැ. මං සද්දෙට කැමති. ඉතින් අහම්දුල්ලා නැවත නැති කියන අනේ ස්වාමීන් වහන්සේ පිළිකර අරගෙන ඇවිල්ලා ඉන්නවා. අරක ගේනදලා තිනවා මේක ගේනදලා තිනවා කොහොම හරි වඳින්න ඕන කියලා. නෑ දෙන්නේ නෑ. තුන්සරයක්ම කියලා කියනවා නන්ද උඹට තේරෙන්නේ නැත්තම් නාගසමාල මං කැලේ යනකොට ගව්වක් විතර යනකම් දුර කවුරුත් පේන්නේ නැත්තම් ඉස්සරහා ගව්වක් දුර යනකම් කවුරක්වත් පේන්නේ නැත්තම් පස්සේ මට පුදුමාකාර විනෝදයක් ලැබෙනවා මේ විවේකයක් ලැබෙනවා මට ඕන වෙලාවට මල පහ කරන්න මූත්‍රා කරන්න පුළුවන් කියලා මේ සෙනගින්ද දීකවත් කරගන්න බෑ ඒ වෙලාවෙත් ඇවිල්ලා දොඩ තට්ටුවා සාංශ පොඩ්ඩ විනාඩියකට බැරිද පොඩ්ඩ ඕක නතර කරලා ඕන තැනකට මේ ජනප්‍රියච්ච පුද්ගලයෙකුට බලන්න යාට උගාක් ලෙඩ වෙන්නේ අවශ්‍ය ලාට මුත්‍රා කරන්න ලැබෙන්නේ නැහැ. අවශ්‍ය ලාට මල පහ කරගන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සු ඒකට මේ මේ নানা ප්‍රකාර සලහ සලසුම් කරගෙන එනවා. ඉතින් එතකොට හිතනවානේ අම්මේ මේ විවේකී ලබන්න කොච්චර පිං කළ තියෙනවද? නමුත් ඒක මේ වයසට යන අයට හරි බයට කාරණාවක් වෙනවා. මා නොසලකා ඇරියා. මං ගැන බලන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒ වගේ බීතිකාවල් තියෙන කෙනෙකුට විවේකයේ දකින්නේ දඬුවමක් විදියට. දේන්සා භාවනා කරන ගමන් අපි මේ භාවනා කරන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගාන පස්සී කියලා මේ නිවනේ ලක්ෂණය තමයි විවේකේ. කායි විවේක චිත්ත විවේක වශයෙන් තමයි ඒක වෙනකොට ඒක අගය කරන්නේ ඒක ප්‍රමෝත කරගන්නේ මේ ආත්මේ කරපු වැඩකින් නෙවෙයි. ඉස්සර ඉඳලම ගినాවෝ පින් දන්න ගතිය. ඝන සංගනිකාවට යනවන් ඉතින් කක්කම තමයි. ගණ්‍යා කෙරේ බැඳලා කුලයා කෙරේ බැඳිච්ච ගමන් කක්ක. කතා කරන දෙයක් නැහැ. ඒ නිසා ප්‍රාර්ථනා කරන දන් දීලා ප්‍රාර්ථනා කරන සිල් දකලා භාවනා ප්‍රාර්ථනා කරන භාවනා කරපද අනේ මට මගේ විවේකය ලැබේවා. අනේ මට මගේ හුදකලාව ලැබේවා. අනේ මට මගේ නිර්ආමිෂ ප්‍රීතිය ලැබේවා කියලා ලැබෙනවා. හැබැයි පින් කරලා ප්‍රාර්ථනා කරන්න. නිකම්ම නිකම් ප්‍රාර්ථනා කරලා බෑ. එහෙම නැහැනේ. කුලයා කෙරේ බැඳෙන්න, ගණයා කෙරේ බැඳෙන්න ප්‍රාර්ථනා කරොත් ඒකත් හම් වෙනවා. ඒක තමයි අපිට දැන් හම්බෙලා තියෙන්නේ. ඉතින් දුරුවන් වෙලා ලැබෙන විවේකයේ ලැබෙන ප්‍රීතිය බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට තියෙන එකක්. ඉතින් ඒ වගේ ඒක ආවට පස්සේ ඒ බුදුන් පන්සවාංශ කියනවා රිට්‍රීට් එකේ ඉඳලා යනකොට ඒ ප්‍රීතිය මෙහෙ තියලා යන්නේ කියලා. එක් එක්කක් තියලා යන්නේ. අරගෙනමයි යන්නේ. මෙහෙදී හම්බ කරන්නේ. කිව්වොත් එමෙ දැන් මෙහෙදී හම්බ ඕක තියලා ඵලයන් කියලා. අරගෙනමයි යන්නේ. ඒක නිසා මතක තියාගන්න අපිට වෙලා තියෙන්නේ මේ ඉල්ලපු දේ තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒක තමයි අපා දුක. ඉල්ලන්න දුන්නොත් ඉල්ලන්නේ කක්කා. නොආරි කළ කාට හරි කිව්වොත් එමෙ මොකද්ද ප්‍රාර්ථනාව කියලා ඉල්ලන්නේම ගණයා කෙරේ බැඳෙන්න කුලයා කෙරේ බැඳෙන්න. ඉතින් ඒක තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් කවදද අපි අපිට අර්ථ සිද්ධිය සලසගන්නේ? කවදද අපි අත්ත කුසලයේ සලසගන්නේ? කවදද අපි හුදකලාව සලසගන්නේ? කවදද අපි ප්‍රමෝදයේ සලසගන්නේ? කවදද අපි විවේකයේ සලසගන්නේ කියලා බැලුවොත් කවුරක්වත් වග වෙන්න ඕනේ ඒක එන වෙලාවට ඒක අගේ කිරීමක් කරන්න ඒසොට ඉබේම ඒ පාර දිගේ යන්න පුළුවන්. ඒ නිසා මේ වගේ මතුවෙච්ච වෙලාවක ඒ යම් පරිසරයකදී ඒක මතුනේ යම් ආසන්න කාරණා තියෙනකොට මතු උනේ ඒ පරිසරය නැවත නැවත ලබලා දෙන්න කියනවා. ඒ ආසන්න කාරණා නැවත නැවත ලබලා දෙන්න කියනවා. එතකොට ඉබේම අර අවශ්‍ය කරන ප්‍රමෝදය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකෙන් තමයි අපිට කායික මානසික මේ පිරිසුදුකම ලැබෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය බුද්ධි භාවනා කරනකොට ලැබෙන දේ දියුණු පවණු කිරීම සඳහා අපේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඒක තමයි අපි සම්මා ආජීවය කියලා කියන්නේ. යහපත් ජීවන රටාව සකස් කරගන්න ඕනේ. අපි දන්න දැනුමෙන් එතකොට අපිට ඒ ව්‍යාපාරික ලාභ වැඩි කරගන්නවා වගේ ඔය කියන නිර්ාමස ප්‍රීතිය වැඩි කරගන්න පුළුවන් යුගයක් අපි ඉන්නේ. ඒකටයි බුද්ධ ශාසනය කියනවා කියන්නේ. ඒක වැටේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මා නිස්සරණ වනයේ සහභාගී වන දෙවන වැඩසටහනයි. ඔබ වහන්සේගේ අනුශාසනා මෙහෙයවීම යටතේ මෙම වැඩසටහනට සහභාගී වීමට ලැබීම වාග්යක් කොට සලකමි. සක්මන් භාවනාව මා දීර්ඝ කාලයක පටන් සක්මන් භාවනාව කිරීමට කැමැත්තක් දක්වමි. සමහර කාලවල අවශ්‍ය පරිසරය නොලැබී යාම නිසා එය අතපසු වේ. සක්මන් කිරීමට ප්‍රථම මම මෙතන සිටගෙන සිටිමි යයි කය ගැන සිත යොමුකොට ඉන්පසුව සක්මන් කරමි. මෙහිදී විටක සෙමින්ද මද වේගයෙන්ද වේගයෙන්ද සක්මන් කරමි. මේ කුමන අවස්ථාවක වුවත් සතියෙන් යුතුව දෙපය මාරු කරමින් එහි ඇතිවන සියුම් වේදනාවන්ද පයට දැනෙන සීතල උණුසුම වැලි පොළොවේ ගැටෙන එරෙන ස්වභාවයද පාපිස්සේ ඝන බවද ඒ ඒ පෘෂ්ඨයන්ට අනුව වෙනස් වන ස්වභාවයන් දකිමින් සක්මන් කරමි. සමහර අවස්ථාවල වරහන් තුල බොහෝ විට මුලදී සිත බාහිර ශබ්ද යනාදියට යොමු වුවත් නැවතත් ඉක්මනින් සතිය පිහිටුවා ගනි. සමහර අවස්ථාවල මූල කර්මස්ථානයේ වන නාසිකාග්‍රයේ වෙතද සිත යයි. නමුත් ඒ සියල්ල වෙනස් වෙමින්ද පැවතෙමින්ද සක්මන් කරමි. ආනාපාන සති භාවනාව ගරු ස්වාමින් වහන්සේ පටන්ගත් මුල් දවස් දෙක නිදිමත බොහෝ පීඩා ගෙන දුන් අතර ඒ පිළිබඳව සිටේ කනස්සලු ස්වභාවයක් ඇතිවිය. නමුත් සක්මන් භාවනාවට වැඩිපුර වෙහෙසක් සහ කාලයක් යොමු කළ අතර එය පර්යංක භාවනාවට මහත් අත්වලක් වූ බව සතුටින් දන්වමි. මුල් දින දෙක පමණ හුස්ම ඉහළ පහළ යන විට නාසිකාග්‍රයේ අග ඊතා ඝන ස්වභාවයක් ඝන සම සමාවන්න ඝන ස්වභාවයක් එහි සම හැකිලෙන ස්වභාවයක් දැනුනි. නමුත් ක්‍රම ක්‍රමයෙන් එය වෙනස් වී හුස්ම ඊටාම සියුම් වී සියුම් ලෙස ජල ධාරාවක් පෙරෙන්නාක් මෙන් ගමන් කරන්නට විය. මෙහිදී කය ඊටා සැහැල්ලු වූ අතර කයේ සමහර තැන්වල සියුම් චලනයන් පවා දැනෙන්නට විය. සමහර අවස්ථාවල කයින් කිසිම බරක් නොදැනි ඊටාම සැහැල්ලුවෙන් විනාඩි 45ක් පමණ සිටීමට හැකිවිය. බාහිර සිතුවිලි එකක් දෙකක් පැමිණියත් ඒවා ෂණයෙන් මැකී ගිය අතර සිතට ඊටා ප්‍රමෝදිත බවක් දැනුනි. අද දිනයේ වරහන් තුල නිදිමතද නොදැනෙන බැවින් මෙම විස්තරය රාත්‍රියේම සනිටුහන් කළෙමි. බාහිර සිතුවිලි නැති විට කෙලෙස් වලින් මිදුන සිත ගැන ප්‍රීතියක් ඇති උනි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතන අතර ඊ타මත් විවේකීව සිටීමට අපට ඉඩකඩ පහසුකම් සලසා දී ගුරුහරුකම් කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. තෙරුවන් සරණයි. මේක අර අන්තිමට ලියලා තියෙන විදිහට ඉතිවිලි වලින්තරව කෙලෙස් සහිත හිසක ඉඳ ලැබීම සතුටක් වුණාට ඒ කෙලෙස් නැති බව හිතවිලි නැති බවට ආසාවක් ඇතිුනොත් ඒකත් කෙලෙසයක් වෙනවා. ඉතිසලා මෙතෙන් යන්න ඕනේ ඇත්තටම. ගිහිල්ලා ඉවර වෙලා ඒතියෙද්දි තාම ගැටේ ලිහිලා නැහැ. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ ලැබිච්ච ඒ කෙලෙස් රහිත ගතිය, හිතවිලි රහිත ගතියටත් බොහොම විවේකීව බලනිනවා මිසක්කා ඒකට ආසාවක් ඇති නොවන විදිහට කටයුතු කරන ඉස්සලා ඒකට ගිහිල්ලා ඒක පට්ටල වෙලා ඒක ප ဋ ාණේ ලැබලා ඊට පස්සේ මොනවද මේකේ එන්න පුළුවන් කෙලස් කියලා බැලුවොත් මේක කෙරෙහි ඇති මනාපයක් දක්වන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අරිට වැඩි assume වැඩක්. ඒ නිසා ඉස්සලා අපි කරන්නේ ඇත්තටම අර පුළුවන් තරම් හිතවිලි අඩු කෙලස් අඩු විවේක අවස්ථාවකට චිත්ත විවේකේ කියලා කියනවා. නමුත් එතන තාම දෝෂයක් තියෙනවා. උපති විවේකේ ඉවර වෙලා නැහැ. ආම එහෙම විවේක ගතියටම නාපාපුවාම ආයෙත් කෙලෙසක් එනවා. ඉතින් විදිහට එකක් එකකින් ප්‍රතිස්ථාපනය කරගෙන යන ගමනක් තියෙනවා. ඉතින් අර මුල් ටිකේ තියෙන සක්මන ගැන අහනකොට මට හිතුණා මේ ඔය සතිපාසලේ පොඩි ළමයින්ට අපි වීඩියෝ පටියක් හැදුවා සක්මන් භාවනාව පිළිබඳ. ඒක සාමාන්‍ය විනාඩි 7යි 8යි තියෙන්නේ. හැබැයි පැය දෙකක විතර කියලා දෙන දේවල් ඒකේ තියෙනවා. ඉතින් මං ඉල්ලීමක් කරා අපේ තරංගටත් මේක හැන්දෑවේ කට්ටියට පෙන්වන්න. එතකොට අලුත් වෙනවා මූලික උපදේශ පන්ති. ඒක මේ චිත්‍රයක් මාර්ගෙන් පෙන්වන නිසා හොඳට හිතවා දිනවා. හදලා තියෙන පොඩි අයට නාකියන් තරම් එච්චර ගැළපෙන එකක් නැති වෙයි. ප්‍රශ්නයක් නැහැ. ඒක නාකියුණයි කියලා. ලදරු හිතක් හදාන බලන්න. එතකොට අලුත් වෙනවා. ඒ නිසා මේ දවස් 10 වැඩපිළිවෙලක් යනකොට මැදදී කොයි වෙලාවක හරි අපි ආයතර මූලික උපදේශ පන්ති අහන්න දෙන්න ඕනේ. ඒ වීඩියෝ පිටේ තියෙන සක්මණ ගැන විතරයි. ඉඳගෙන කරන භාවනා ගැන අලුතෙන් කියලා ඇහෙන්න සලසන්න. එතකොට කමඨාන් සුද්ධ කිරීමට ලොකු වාසියක් ලැබෙනවා. එහෙම නැත්නම් අපි අර එක සැරයක් කියපු නිසා මතක නැතිවීම නිසා ඒ මූලික කමඨාන් උපදේශවල තියෙන සවිස්තර ගොඩක් අමතක වෙන්න ඉඩ තියෙනවා. නැවත මතක් වීම මේ අව탁සීරුවටපත් කිරීමක් හෝ අඩුපාඩුවක් වෙන්නීමක් නෙවෙයි ධර්මයේ තියෙන ගැඹුර අනුව එක නැවත නැවත ඇසීම කළ යුතුය. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නය ස්වාමින් වහන්සේ අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනයේ ඔබ වහන්සේගෙන් ලද උපදෙස් වලින් උද්‍යෝගිමත්ව එම උපදෙස් ප්‍රකාරව නවතම අත්දැකීම් මෙසේ ලියමි. මම දැන් මෙතන ලෙස ඇරඹූ පර්යංක භාවනාව කය වෙත බලා සිටින විට හුස්ම සමගම සිදුවන පපුවේ උස් පහත් වීම දක්නා ලදී. වාර කිහිපයක් ආනාපානය හොඳින් හසු වූ අතර සියුම් වූ එම ක්‍රියාවලිය භාවනාවේ අවසානයේ තෙක්ම පැවති බව කිව හැක්කේ වරින් වර හුස්මට යොමු වූ සිහියට සියුම් පිම්බීම හැකිලිම හැම විටම හසු වූ බැවිනි. වර එක එසේ සිහිය යොමන විට එය රළුභාවය වැඩි වී පැමිණෙනු පෙනුනි. වාඩි වී සිටින ඉරියව්වටද එලෙසම විය. එබැවින් එසේ සිහිය යොමු නොකොට මම දැන් මෙතන ලෙස පේන දේම බලා සිටීමට වැඩි උත්සාහයක් ගත්තිමි. මේ කාලය තුල සිතුවිලි පැමිණ ගියත් වැඩි විශේෂතා නොතිබුණි. හිතාමතා රාගය වැනි සිතුවිලි යොදා බැලුවද වැඩි වේලා රැඳී නොතිබී පෙර තත්වයටම පත්විය. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ ලෙස සිටීමට උත්සාහය විය. පැවිදි වීම සඳහා භාවනාවේ සුදුසු තත්වයක් ඔබ වහන්සේ විසින් දේශනාවක සඳහන් කළ බව මතකය. භාවනාවේ මෙහි සඳහන් තත්වය එයට සුදුසුද? තව දියුණු විය යුතුයද? සක්මන් භාවනාවේදීද දෙපතුල් දෙක විලුඹේ සිට ඇඟිලි දක්වා ස්පර්ශ වෙනස් වීම හොඳින් දකිමින් වැඩි වේලා කරමි. එහිදීද පර්යංකයේ තරම් ත්‍රිඋර නැතත් ඒ ආකාරයෙන්ම අත්දැකීම ලබමි. ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා. ඒකේ පරියංක බාහනතේ පැවිදි වීමට සුසුකම් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැවිදි වීම සඳහා භාවනාවේ සුදුසු තත්වයක් ඔබ වහන්සේ විසින් දේශනාවක සඳහන් කළ බව මතකය. භාවනාවේ මෙහි සඳහන් తত্ত্বය එයට සුදුසුද? තව දියුණු විය යුතුයද? මෑතර මේ පැවිදිවීම සඳහා ගත්තොත් එහෙම කියනවා ආනන්ද සප්පයි වගේ සූත්‍රවල භාවනා මෙන්න මේ මට්ටමට අද්දා දියුණුවාට පස්සේ තමයි ශූන්‍යagaraක් හොයාගන්න වෙන්නේ කියලා. ආරණ්‍යගත වෙන්න වෙන්නේ. එතකන් ගිහි ඉඳලා කරතයි. ඒකෙන් කියන්නේ පැවිදි වෙන්න මේ සුදුසුකම් කියලා. නමුත් පේනවා දැන් අපි දන්නවා අත්බේත් කරලා සාමාන්‍ය බේදක් කරලා බලන බැරි වුණොත් අපි ඉස්පිතාල නතර වෙන්න යනවනේ. ඉතින් නතර වෙන්නේ අනතරන් රෝගේ උත්සන්න වෙලා තියෙන කොතෙන්ද කියලා අපි දැනගන්න. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අත්බේත් කරනවා ආපු ගමන් අපි ඉස්පිතාලේ යන්නේ නැහැ. ඊට පස්සේ ගමේ දොස්තර මහත්තයාගෙන් බේත් ගන්න. බැරි නම් තමයි ඉස්පිතාලේ යන්නේ. ඒ වගේ තමයි ගින්නක් ඇති වෙච්චාම අර ගෙදර තියෙන ගින්නෙවන ඔය මේ නිකන් ඉස්සෙල්ලා පිඹල බලනවා. බැරි නම් ගින්නියන උපකරණේ දාලා බලන බැරි නම් තමයි ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරන්නේ. ඒ වගේ පැවිදි වෙන්න යනකොටත් ඔය සාමාන්‍ය මට්ටම ගෙදර ඉඳලා කරගෙන යන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. ගියාට පස්සේ තේනවා ගෙදර කියන්නේ කක්ක ගොඩක් කියලා. ඊට පස්සේ කක්ක හොදන්න ඕනේ. ඒ වාසනාවට කැලේ තියෙනවා. වාසනාවට ගස් මුල් තියෙනවා. වාසනාවට භාවනා මධ්‍යස්ථාන තියෙනවා. ඉතින් ඒකකොට තේරුම් ගන්නවා මේක ඉඳගෙන මේ කක්ක හොද හොද ඉන්නවට වැඩිය ලේසි. කියනවා කියන්න පුළුවන් මේ යම් ප්‍රමාණයකට ගියාට පස්සේ ওই රූප රූප සංඥා බවටපත් වෙනපත් වෙන තැනට යනකොට ਸਰවචාන්සි කියනවා දැන් අරඤ්‍යගත වෙන්න බලන්න රුක්ක මූලගත වෙන්න බලන්න ශූන්‍යාකාරගත වෙන්න බලන්න කියලා. ඊට කලින් එපයි කියනවත් නෙවෙයි. එහෙම තීදි gediri හිටිය ප්‍රශ්නකුත් නැ නිකන් ඉඟියක් දීලා තියෙන නිසා ඒක එච්චරම මේ තන්දබල විනිශ්චයක සඳහා ගන්න නරකයි. ඉතින් අදහස් කරන්නේ gedara dore ඉඳගෙන ගොඩාක් වැඩ කරගත හැකි. අපි ওই නිදහසට කරන කොච්චර කිව්වා. මම එහෙම කරගත්ත කෙනෙක් වශයෙන් මම දන්නවා. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරත් භාවනා කරන්න පුළුවන්. අනිත් එක දැනගන්න ඕනකමකුත් නැහැ කවුරක්වත්. ඒක තමයි මගේ තිබුණු අන්තිම දක්ෂකම. කොච්චර කෙරුවත් කික්කේකට ගඳක්වත් තියන්න තියන්නේ. කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නනොත් මේක ලියලා තියෙන විස්තරය හොඳයි. ඒ අනුව දිගට කරගෙන යන්න ඒ භාවනාව හරිනම් පැවිද්ද හොයාගෙන යන්න ඕන නැහැ පැවිද්ද තමන් හොයාගෙන එනවා භවණ හරිනම් සත්පුරුෂය හොයන්නේ යන්න ඕනේ සත්පුරුෂය තමයි හොයන්නේ එනවා. භවණ හරිනම් සද්ධර්මය හොයන්නේ යන්න ඕනේ සද්ධර්මය තමයි හොයාගෙන එනවා. ඒ බුදුන් පණ්ඩිතාරාමේ ඉන්න කාලේ කැනඩාවෙන් ආපු දොස්තරුණ කෙනෙක් කියනවා මේ ධර්මයේ ලැබීම සත්පුරුෂයා ලැබීම උතුම් ගුරුවරු ලැබීම තාම දුෂ්කරයි කියලා වහන්සලා කිව්වට ස්වාමීන් වහන්සේ බුරුමෙති කියනවා මේ ධර්මේ මා හොයාගෙන ආව ස්වාමීන් වහන්සේ මේ සද්ධර්මේ මා හොයාගෙන මට කිසිම කරදරයක් උනේ නැහැ එනකොට ඒක බාර ගන්න විතරයි මං කරේ තමන්ට එනකොට මේ මේක හරි මේක වැරදි කියලා දැනගෙන හොඳ දේ බාරගත්ත ගමන් ඉබේම ලැබෙනවා. ඒක ධර්මයේ තියෙන ඕපනයික ගුණය අද අපි ධර්ම දේශනාදී තුමක් කළාට සාකච්ඡා කරනවා. ධර්මයේ හොඳ තැනින් වඩා හොඳ තැනට تعلق අපි හොයලා යන වඩා හොඳ තැන ටිකක් අක්කා. ධර්මයෙන් හොයලා දෙන වඩා හොඳ දේ කිසිම කක්කාවක් නැහැ. නිසා ධර්මයට ඉඩ දෙන්න. ඒක ඕපන් අයික ගතිය කියනවා. තල්ලු කරන, තල්ලු කරන, තල්ලු කරන වඩා සියුම් සියුම් තැන් වලට ආරයන්. ඒක තරුවචන්හන්සෙත් එක ජේතවනාරාමේ සවැත්තුර හිටියත් එකයි. මේ හිටියත් එකයි, අරාබිකරේ හිටියත් එකයි, අප්‍රිකාවේ හිටියත් එකයි. හම්බෙන අවස්ථාව පැහැර අරින්න එපා. ලද අවස්ථාව පැහැර හැරියොත් ආයෙන්නේ නැහැ. ලොකු සංසය අපවත් වෙන්න ඉස්සලා අන්තිමටම කියපු බණ. ඒකේ සඳහන් කරා වෙළඳපොළ හම්බ වෙච්ච වෙලාවේදී බඩු වෙළඳම් කරගන්න බැරුව වෙළඳපොළ ඉක්මවල ගිහිලා අපරාධේ මට බිස්නස් එක කරගන්න බැරි වුණා නේ කියලා තැවෙන වෙළඳ පිරිසක් වෙන්න එපයි කියනවා. අහුවෙච්ච වෙලාවේ වැඩේ කරගන්න. නැව ආපු වෙලාවේ නැග ගන්න. අන්න එහෙම බලන කෙනාට ධර්මයේ පුදුමාකාර විදිහට පැවිද්ද වුණත් එනවා. ඒ නිසා ඒක සාසනයට බාර දෙන්න පුළුවන් තරම් සත්‍යමත් වෙනකොට ඒ සාසනික අනුග්‍රහය ඉබේම වගේ සිද්ධ වෙනවා. පිටින්චරයි ප්‍රශ්න තියෙන්නේ වෙන කාට හරි තියෙනවද අපි සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සලා තභාවට කියන්න කරන්න තියෙන දෙයක්. අවසරයි ස්වාමීන් වහන්සේ මමත් ආධුනිකයෙක් දැන් මාස 10ක් විතර ඇති ඔබ වහන්සේගෙන් සතිය මොකක්ද කියන එක <clears throat> හොයාගෙන ස්වාමීන් වහන්සේ නිතරම කියන කතාවක් මේ හිත පිටෑම සහ නැවත ගෙදෙට්ට පැමිණීම ගැන නිරීක්ෂණය කරන්න කියලා ඉතින් ආධුනිකයෙක්ගේ මනසින් මම නිරීක්ෂණයක් ඉදිරිපත් කරනවා මම දැන් මෙතන කියලා පට්ටලෙ ඉඳගත්තාම ආනාපානය මූල කර්මස්ථානය වශයෙන් අරගෙන ඒක විවිධ දිග කෙටි සීතල උණුසුම් වගේ දේවල් ටිකක් ඊට පස්සේ ආනාපානය ගෙවිලා ගියාට පස්සේ ভাইබ්‍රේෂන් එකකට ගිහිල්ලා ඒ ভাইබ්‍රේෂන් එකට පස්සේ අර ස්වාමීන් වහන්සේ දැන් කියපු ෆ්ලක්ස් එකට යනවා. ඔය තුන කැරිකි කැරිකි තියෙද්දි ඔය ඕනම එකක් පිනිපිනි තියෙද්දි එළියට යන්න පුළුවන්. අපි හිතමු සිතවිල්ලක් කියලා ඉවරලා මේ සිතිවිල්ලටත් ස්වාමීන් වහන්ස ලයිෆ් ස්පෑන් එකක් තියෙනවා. හැබැයි අපි සතිය අවදි කරගත්තම සමහර වෙලාවට ඔය 2.50 සිතිලි වගේ නම් එකපාරටම හැරෙන්න පටන් ගන්නවා. හැබැයි සමහර සිතිවිලි එක්ක අඩාල වෙනවා. ඒත් සමහර ඒවා නම් ඉවරයක් වෙනකල්ම බලාගෙන ඉඳලා විශේෂයෙන්ම ඔය වේදනාවත් එක්ක හැම ගනුදෙනු කරනකොට සමහර ලාවට <clears throat> ඉවර කළාම තමයි um, හැරෙන්නේ ඒ ටර්නින් පොයින්ට් එක ස්වාමීන් වහන්ස නිකන් uh, අර සක්මනේදී දකුණ තියලා ඉවර වෙලා වම උස්සනකොට හරි බත් පිට අනලා කටට දාගන්නකොට මාරු වෙන <clears throat> වගේ ටර්නින් පොයින්ට් එකට හරි ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් තියෙනවා ඒක හැරුණට සතියෙන් ඉන්න අවශ්‍ය මොකද ඒ ටර්නින් පොයින්ට් එක දැන් වේදනාව හෝ සිතවිල්ලත් කරන්නේ තව සිතවිල්ලකට බැටන් එක බාර දෙන එක. <clears throat> දැන් සතියෙන් හිටියම ඒ බැටන් එක බාර දෙන්න ඉස්සෙල්ලා අපිට බැටන් එක අරගෙන ආයි මූල කර්මස්ථානයේ වෙත එන්න පුළුවන් ඒ එන ගමනත් ස්වාමීන් වහන්ස දැන් අපි ෆ්ලක්ස් එකේ දිනම් ගියේ ෆ්ලක්ස් එකට ඇවිල්ලා හායි කියලා තමයි ආය ආනාපානෙට එන්නේ. දැන් ආනාපානෙදි ගියානම් කෙලින්ම ආනාපානෙට එනවා. වයිබ්‍රේ ආනාපානෙන් ভাইබ්‍රේෂන් එකට ගියොත් එහෙම ভাইබ්‍රේෂන් එතනදී නම් එළියට ගියේ ভাইබ්‍රේෂන් එකට ඇවිල්ලා තමයි ආනාපානෙට ආයි එන්නේ කියලා මං ඔබ්සර්ව් කරලා තියෙනවා. මේක ඔබ්සර්ව් කරන්නත් ස්වාමීන් වහන්සේ පරියන්කෙට ඉස්සෙල්ලා සක්මනේ වටිනාකමත් මම නිරීක්ෂණය කරනවා. මොකද සක්මන තමයි අපිට මේ මොහොත හරි ගුරුසුවට අල්ලලා දෙනවා. ඒ ඒ ඒ නිසා තමයි සක්මන ගොඩක්ම වැදගත් විශේෂයෙන්ම මම වගේ අලුත් යෝගියෙක්ට අන්තිමටම මම කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට මේ සිතීවිලි වලට සතියට assist කරනවා අර ස්වාමීන් වහන්සේ නිතරම නම් කියනවනේ වැස්සක් වැස්සොත් කැස්සක් කැස්සොත් මැස්සෙක් වැහුවොත් සද්දයක් ආවොත් ඒවා ඇත්තටම සතියට උදව් තමයි කරන්නේ. ඒ කියන්නේ කොච්චර ඉඳලා හිටලා තමයි කැස්සක් එන්නේ. හැබැයි කොච්චර වෙලාවල් වලට කුරුල්ලෙක්ගේ හඬ නිසා එළියට ගිහිල්ලා තිබ්බ හිතක් අපි ආයි එනවාද කියලා බැලුවොත් එහෙම කැස්සවල් 10 නම් දවසට තියෙන්නේ අර විදිහ ඒ කියන්නේ විශේෂම සක්මනේදී ගිහිල්ලා end point එකේදී turn වෙන එක එහෙම සියක් වාරයක් අපිට assist කරනවා. ඉතින් ඒ ටික තමයි මගේ noise කෙනෙක් හැටියට නිරීක්ෂණ හැටියට ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න තිබ්බේ ඔබ වහන්සේට බුද්ධ භාවයෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අර ප්‍රකාශයේ මුල් ප්‍රදේශයේ කතා කරපු විදිහට අපි ආනාපානේ ඉන්නවා. සමහරට ආනාපානේ ඉවර වෙනකම් වගේ බැලුවයි කියව නැත්නම් ඒක සංසිඳනට පස්සේ මොකද්දෝ කම්පන වේගයක් ভাইබ්‍රේෂන් එකක් එනවා. ඒකත් බලන්න හිටපුවාම ආනාපානයි ওই කම්පන වේගය ඔක්කොම ගොජේට යනවා. ඇත්තටම තුනම එකයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මුහුද දිහා බලනවද රැල්ල දිහා බලනවද සිටිජේ දිහා බලනවද කියපම එකම දර්ශනයයි. ওই රැල්ල දිහා බලනකොට පේනවා වතුර ටික එතන එතන එතන උඩ පල්ල යනවා. ඒකේ තියෙන මුහුදු පැලෑටි ටිකක් දැක්කොත් ගොජයක් දැක්කොත් ඒකත් එක්ක ඉහළ පහළ යනවා. ඉතින් අපිට මේ රැල්ල දිහා රැළ ගහන එක දිහා බලාගෙන මේකේ තියෙන මුහුද මේ මොහොතේ මේ රැල්ල එන්නේ එන්නේත් රැල්ල මොහොතේ ආය නැති වෙන්නේත් රැල්ලට. ඒ වගේ මේක දිහා බැලුවොත් රැල්ල දිහා බැලුවොත් මොහොත පේන්නේ නැහැ කියලා එකක් නැහැ. මූල්‍යම ක්‍රියාකාරීත්වය තමයි රැල්ල. නමුත් ආධුනිකයා මොහොතෙන් රැල්ල වෙන් කරලා කතා කරන්න හදනවා. ඉතින් එතකොට මොහොත දැක්කොත් රැල්ල දකින්න බෑ රැල්ල දැක්කොත් මොහොත දකින්න බෑ කියලා හිතන එහෙම එකක් නැහැ. මොහොතම තමයි රැල්ල කියන්නේ මොදෙම රැල්ල හැදෙන්නේ ආර නැති වෙනෙත් ඒක. ඒ නිසා ටික කාලයක් ගියාට පස්සේ තේනවා ආශ්වාස ප්‍රශ්වාසය කියන්නේ මුහුදු රැල්ල නම් ඒක සංසිඳුණාට පස්සේ අපිට මුහුද පේනවා. මුහුද තියෙනා වගේම ඕනෙලාක සිටිටි දිහා බලන්නත් පුළුවන්. එතකොට අර එකම චිත්‍රයේ විවිධ පැතිකඩ වශයෙන් දකින්න මිසක මේක එකිනෙකට 100%ක්ම වෙනස් දේවල් නෙවෙයි. ඉතින් ඒ වගේ බලනකොට පේනවා කොච්චර වේගෙන් මුහුදු රැලි නැග්ගත් මම මුහුද දිහා බලන ඉන්නේ කියන හැඟීමෙන් බලන්න පුළුවන්. මන් දවල්ට මුදු රැල්ල දිහා බලන ඉන්නේ කියන හැඟීමෙන් බලන්නත් පුළුවන්. ඉතින් බුදුරජාණන්සෙත් කැමැති ඇත්තටම මේ අර රැල්ලක වගේ පුංචි සිද්ධියකට හිත දාලා ඒක හොඳටම ඉවර වෙනකන් ගිහිල්ලා මුහුදට ගිහිල්ලා මුහුදේ තියෙන ජල ස්වභාවය පිටුවෙන වැగిරෙන ස්වභාවය දිහා බලන හිටියොත් මේ ඔක්කොටම තියෙන එකමම භවය කියන ශක්තිය. ඒ භව ශක්තියෙන් තමයි ඔය ජීවිතයේ පවතින ගතිය ආස්වාද ප්‍රසආසේ පිම්බි නැහි ඔක්කොම සිද්ධ වෙන්නේ එවුවා ඒ ශක්තියේ විවිධ ක්‍රියාකාරකම් ටිකක් විතරයි ඒක මේ මුදේ ලක්ෂයක් තියෙන මේ රැලි වාගේ මුහුදේ තියෙන ඇහැට හිතේ තියෙන හිතවිලි වේදනා සද්ද අහනකොට ඉතින් මේවා ගණන් ගන්න ගියොත් තමයි අපිට පොත් ලැබීම් කර කර මේවා සද්ද මේවා හිතවිලි මේවා වේදනා මේ ඔක්කොම නැති වෙච්චා මේ ගොජේ මේ තමයි කම්පන වේගය කියලා ගත්තට යෝගාවචරය මේවා පිළිබඳ හොඳ මුලමදාග අවබෝධයක් දැක්කට පස්සේ පේනවා මේ එකම ශක්තිය තමයි විවිධ ආකාරවලට ක්‍රියාකාරී වෙන්නේ අපි ඒවා විවිධ විදියට අල්ලන්නේ අපේ තියෙන විවිධ ආසාවල් නිසා මිස ඔක්කොම එකම ශක්ති ගොඩක් තියෙන උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරෝ සඳහන් කරනවා කුඹලෙක් අතේ මැටි වැඩ කරන මිනිහෙක් අතේ තියෙන මැටි ටිකක් ගත්තාම ඒ මැට්ටෙන් ඕනේ උපකරණයක් අත්හැරයි කලයක් කරනවා නම් කලයක් මුට්ටියක් නම් මුට්ටියක් තැටියක් නම් තැටියක්. ඉතින් ඊට පස්සේ අපිට කි මැට්ට පේන්නේ නැතුව යනවා. මැට්ටෙන් තමයි හදන්නේ. ඊට පස්සේ මේ කලයක් කියන මැටි කලේ කිව්වට දැන් ඒක මැටි කුරුලීත්ව වෙන් කරලා අපි දකිනවා. නමුත් මේක ඕක ආයසරයක් මැටි කරන්න පුළුවන්. ඉතින් කුඹල වගේ තමයි අපේ සංස්කාර මේ ඔක්කොගෙම එක එක වලට නම් දීදී නම් මුට්ටි වලන් වලට නම් දීගෙන ඉන්නවා. මේ ඔක්කොම ඇවිල්ලා තියෙන මැට්ටේ. ඉතින් මේ කතාව ටිකක් බරපතල தත්ත්වයට යනවා මේ මැටි වලන් පිච්චුවාට පස්සේ. පිච්චුවාට පස්සේ ආයෙ මැට්ට කරන්න බෑ. වීතික්‍රමණය වෙනවා කියන්නේ ඒකයි. වීතික්‍රමණ වුණාට පස්සේ ඉතින් සමාජය හෙල්ලිලා ගිහිල්ලා පෞසිද්ධ වෙලා ගෙවන්න වෙනවා. එimhe වීතික්‍රමණ වෙන්නේ ඉස්සෙල්ලා මැටි වලන් වශයෙන් තියෙනකොට කලයක් තිබුණත් එකයි, කුරුලීත්වයක් තිබුණත් එකයි, තැටියක් තිබුණත් එකයි මැටි විතරයි. ඉතින් ඒ නිසා මේ මැටි වලන් තියෙන මැටි දකින්න වගේ තමයි. හිතවිල්ලක් කියලා කියන්නේත් ভাইබ්‍රේෂන් එකක් තමයි. ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ කම්පන වේගයක් විතරයි. සද්ද කියන්නේ ভাইබ්‍රේෂන් එකක් තමයි. නමුත් සද්දේන ভাইබ්‍රේෂන් එකයි කම්පනයයි හිතවිල්ල කම්පනය අපි දෙකක් කියලා ගත්තට ඒ තියාර බබාගේ වාසාව මිසක් ආ දෙකම එකම තමයි. ඉතින් කවදාද එතෙන් ගියා නම් මේකත් එකයි බ්‍රහ්ම ලෝකෙත් එකයි දිවි ලෝකෙත් එකයි පෙර පිටසක් වලට ගියත් එකයි. ඔය කොජේ තමයි හැමතැනම තියෙන්නේ. ඒක අඳුනගත්ත කෙනාට ආයේ විදේශයක් කියලා එකක් නැහැ. කොහේ ගියත් ඒක ආධුනිකයට හරි ලස්සන ගමනක් ඒකේ. විචිත්‍ර ගමනක්. මොකද එයා ස්වාධීනව මේක දිහා බලන්න දන්නේ. ඒ නිසා ඒ කියන තාලෙන් තේරෙනවා මෙයා රැල්ලල්ලපු කෙනෙක්ද, මූදල්ලපු කෙනෙක්ද, සිටිජේ අල්ලපු කෙනෙක්ද ඔක්කොම එක සැරේ බලන්න පුළුවන් තරම් සයිඩ් බයි සයිඩ් පැත්තෙන් පැත්ත තියලා බලන්න පුළුවන් එකට පස්සේ එකක් තියලා බලන්නත් පුළුවන්. එහෙම බලන කෙනෙක්ද කියලා එන්නේ එන්නේ එන්නේ අපේ දර්ශනය අපේ පෙනුම ගැඹුරකට යනවා. එතකොට මේ පුද්ගලයාගේ පරිණාමයක් සිද්ධ වෙනවා. මේ දේවල් අල්ලන රණ්ඩු සරුවල් කරන්න ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන දෙයක් නෑ. ඕකට යන්න අරපන්. ඒ යන්න යනකොට ඒකට හිතවිලි කියන්න බලන වේදනා, සද්ද කියන්න බලන, නැත්නම් කම්පන කියන්න බලන, නැත්නම් ගොජේ කියන්න පුළුවන්. නංවනං නම් වෙනස් කරාට ඔක්කොම එකම තමයි. තීක දේරුම් ගත්තොත් අපි මගේ බුද්ධිලේ කියලා වෙන් කරන්න යන්නේ නැහැ. මේ අපේ කියලා වෙන් කරන්න යන්නේ ගන්නේ මොකද මේ වාතයේ තියෙනවා ඒක පුළුවන් අපිට කොටු කරන්න මේ මගේ වාතය කියලා. වතුර නම් ටිකක් කොටු කරන්න පුළුවන්. ඉඩම නම් කොටු කරන්න පුළුවන්. වාතය තමයි ජීවිතේට වැදගත්ම දේ කොටු කරන්න බෑ. ඒ නිසා අපි මේ තියෙන දේවල් දිහා ඒ ඒ වගේ තියෙන ක්‍රියාකාරකම් වශයෙන් ලක්ෂණ රස වශයෙන් බලන්න ගියොත් ඒ ඔක්කොම ඉන්නේ ගොජෙන් තමයි. ඒ ඔක්කොම ඉන්නේ ඔය කම්පන වේගෙන් තමයි. ඒ නිසා අපි භාවනා කරලා කරලා නං වනං ඉතියේදී ඉවෙන් පටන් ගන්න ඇතුළට ඇතුළට ඇතුළට යනකොට දෙන්නගේ ගොජ දෙකක වෙනසක් නැහැ. දෙන්නේගේ කම්පන වේගවල කිසිම වෙනසක් නැහැ. ভাইබ්‍රේෂන් එකේ බුදුහාමුදුරුවෝ අත්දකින්නේ කොහොමද? එහෙම තමයි මම අත්දකින්නේ. මේ දේවදත්ත අත්දකින දකින්න ভাইබ්‍රේෂන් එක වෙනස් මං අත්දකින ভাইබ්‍රේෂන් එක වෙනයි බුදුහාමරෝ දකින ভাইබ්‍රේෂන් වෙනයි කියලා එකක් නැහැ නිසා අපිට ඕනේ නම් බුදුන් කවුද කියලා දැනගන්න යන්න අඩියට කියලා බලන්න මම ඉන්න බවට මොකද්ද කම්පන වේගයක් තියෙනවා. ඒකට හරි බයයි කෙලස් බරත් මනස. විවේකයේ දල්න එකන හුදකලාව දන්න එකන එතෙන් ගිහිල්ලා හුදුට නිකන් විවේක වෙනවා. ඒක තමයි අපි බය අරින්නේ බය අරින්න තමයි සද්ධාව දෙන්නේ. බය අරින්න තමයි සීල දෙන්නේ. ඒ බය අරින් තමයි සතිය දෙන්නේ. කියන සතියෙන් කියන ඔකට යන්න ගිහිල්ලා බැලුවට පස්සේ අපි ඔක්කොම ඇවිල්ලා තියෙන එකම වේගයකින් තමයි. එකම භවයකින් එහෙම නැත්නම් එකම කම්පන වේගයකින්. ඒකට ගියාට පස්සේ ඉතුරු වෙන්නේ අපි ළඟ manussකම විතරයි. පාණෙන් වනන් නම් වනන් ඔක්කොම නැතුව යනවා. ඉතින් ඒක නැත්තම් manussකම නැහැ. නිසා භාවනා කරලා හරුණු හරහා වේග සම්තතිය හරහා දිගට ඉදිරියට ගියොත් ත්‍රිලක්ෂණය මතුවේ. සන්තති කියලා කියන්නේ අනිත්‍ය භාවයේ ලක්ෂණය. ඒක ඉතින් දුකක් තමයි. ඒක අනාත්මයි තමයි. ඒ නිසා මේක ආදුනික කතාවක් නෙවෙයි මේක තියෙන්නේ. අපි මේ ලෝකයේ අනිත් දේවල් බල බල ඉඳලා අපේ අස්පනා පිට දෙයට කවදාරි හිත යොදලා බැලුවොත් ඒක ආධුනිකයටි කියලා වෙනම කතාවක් බුදු ආමරණ කියලා වෙනම කතාවක් සෝවාන් වෙච්ච කෙනාට වෙනම කතාවක් නැහැ. එකම තමයි. අපි බලන හැටියට තමයි අපි නංවනන් දෙන්නේ. නිසා ඕක තවදුරටත් නිරීක්ෂණය කරන්න පොඩි පොඩි සුද්ධ කිරීම වගේක් වෙන්න තියෙනවා. නමුත් යන වේගය හොඳ ධෛර්යයක් දෙනවා. හොඳ ශ්‍රද්ධාවක් ඇති කරනවා. දිගට මේක දිහා බලනකොට ඔය පාවිච්චි කරන ආස්වාද ප්‍රසවාස කියන වචනයයි ভাইබ්‍රේෂන් එක කියලා ගන්න කම්පනයයි ගොජිය ගන්න ඔය ෆ්ලක්ස් එකයි සේරම සමයි කියලා තේරිච්ච දවස් තමයි අපිට තේරෙවි අර කුට්ටිය කඩා ගන්න ඕනේ මේ කුට්ටිය කඩා ගන්න ඕනේ කියන දෙයක් එන්නේ හැම තැනම සමානයි නං මේ මට කියලා වෙනම කුට්ටියක් කඩා ගන්න හිතෙන්නේ නැහැ හිතෙන්නේ දෙයක් ඇත්තේ නැහැ ආ නෙතින්ට නැකම් භාවනා කරන්න කියන එක තමයි කියන්නේ තව මේක දිගේම මේක තවදුරටත් මේ භාවිත බහුලීගත කරන්න ඕනේ ඒකයි අපි වෙන ඒ වගේ අවස්ථාන කුලමත් වෙන ප්‍රකාශන ප්‍රශ්න නැත්නම් අපි මේ සතිವಾರේ સમાપ્ત කරන්න හදන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම පඩංග භාවනාවට වාඩි වෙන්නේ හොඳට සක්මන් කරලා හිත සමාධිමත් වුණාට පස්සේ පස්සේ ටික වෙලාවක් වාඩි වුණ ගමන්ම වගේ හිත කයට එනවා. ඒකම සාමාන්‍ය හුස්ම රැලි දෙක තුනක් මට දැනෙනවා. ඒක දිහා බලන් ඉන්න ගමන් එකම හිත සංසිඳීමටපත් වෙනවා. මේ අවස්ථාවේ සිත කය ඇතුළට වෙලා හොඳට නිරීක්ෂණය කරනවා කය ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. හොඳ මේ සජීවි බවක් තියෙනවා ජීවත් වෙනවා කියන එක දැනෙනවා. එතන සිතුවිලි ශබ්ද වලින් බාධාවක් නැහැ මම එහෙම බලාගෙන ඉන්නවා එතන. සම්නස් එහෙම වැඩි වෙලාවක් ඉන්නාම නෑ විනාඩි 10ක් 5ක් 10ක් වගේ අතර කාලයක් ඇතුළත අර ඉන්න තත්වයෙන් ටික ටික නොදැනී යනවා. නොදැනී ගිහිල්ලා සිහිනයකට පිවිසෙනා වගේ දෙයක් වෙනවා. ඒ දේ තුල තියෙන්නේ එදිනදා දකින එදිනදා ජීවිතයේ සිදුවීම් පුද්ගලය වගේ ඉන්නවා. සමිනවස මම මේක අහලා තියෙනවා රූප සංඥා කියලා සමාහට වචනේ හරියට දන්නේ නැහැ. ඒ වගේ විවිධ සංඥාවල් එතන තියෙනවා. ඒකම ටිකකින් ආයෙ ගැස්සිලා හපව හිටපු තැනට එනවා. හිටපු දැන ආයෙ ටික වෙලාවක් මම ඉන්නවා. ඉන්නකොට මම උත්සාහ කරනවා ආයෙ අර தත්තෙට සතියෙන් ඉන්නවා ඒ தත්තෙට යන පොයින්ට් එකේදී එතනදී අල්ලා ගන්න කට් ඔෆ් පොයින්ට් එකේදී. ඒත් ගොඩක් වෙලාවට මට කරන්න බැහැ ස්වාමීන් වහන්සේ ආයෙ මම දන්නේ නැතුව ආයෙ එතෙන්ට යනවා. මෙහෙම සාමාන්‍යයෙන් පැය භාගයක් විතර යනවා එනවා යනවා එනවා වගේ තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ආයෙ වේදනාවල් එන්න ගන්නවා. මම ගොඩක් උත්සාහ කරනවා වේදනාවන් දිහා බලන් ඉන්න ඒ නිරීක්ෂණය කරන්න වේදනාවත් එක්ක ෆයිට් කරන්න වේදනාව දිහා බලන් ඉන්නකොට සමිනවස ඒකත් ආය නොදෙන කියලා ආය අර තත්වයට යනවා ආය එනවා ආය යනවා එහෙම තප්පර 10 15 විනාඩි දෙක ඇතුළත වේදනාව සංඥාව අතර තඩ මාරුවක් වෙනවා දෙපැත්තට යනවා වේදනාවේ ගොඩක් වෙලා ඒ දිහා බලන් ඉන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ සංඥාව තුල ස්වාමිනාංශ මට එතනදි තේරෙන්නේ එතන අවදිමත් භාවය අඩුයි. එතනින් අහපව් මිදුණට පස්සේ තමයි මට තේරෙන්නේ මම මේ වගේ දෙයක් දැක්කා මොන හරි අර්ථසුන් සිදුවීම් කීපයක් දැක්කා කියන එක. සාමාන්‍යයෙන් පැයක පාරයන්කයක් ගත්තාම ස්වාමිනාංශ ওই දෙක අතර මාරු වීමක් තමයි වෙන්නේ. ඒක එක තත්වයක්වත් හරියට නිරීක්ෂණය කරන්න මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ස්වාමිනාංශ මෙතන අර සංඥාවට තෘප්තිමත් වෙන්න සතිය මාදි ප්‍රශ්නයක් වගේ තියෙනවද නැත්නම් මේක සාමාන්‍ය ස්වභාවයක්ද ස්වාමීන් වහන්සේ? ආ ඒකට එහෙම හරියට කළු සුදු උත්තරයක් දෙන්න බෑ. මම මේකට බුදුහාමුදුරෝ දීලා තිනු දර්ශනයක් දෙන්න. ඒකට තමයි තේරෙයි. මේකට අටුවාචාන් වංශයේ මිගපද බලංජන ක්‍රමය කියලා නමක් දීලා තියෙනවා. මස්සද්දෙක් මුවෙකුට විද්දට පස්සේ ඒ මුවා වේගයෙන් දුවන දුවන ලේ පිට වෙනවා දුර්වල වෙනවා. ඉතින් වැද්ද දන්න නිසා වැද්ද එලවනම අපිට පස්සේ. එලවනට වැද්ද ක්‍රම දෙකකට අල්ලනවා පේන්න නැති වුණාට මුවා ගියේ අඩිපාර. මුවත් යන්නේ පස කාගෙන. සමහර තනින් තන ලේ කඳුළු වැටෙනවා. මේ වැද්දට ඒකට ඊව තියෙනවා. දැන් අටුවචාන් වහන්සේ මෙහෙම මුවෙක් පස්සේ ගෙනියලා කියනවා මේ මුවා ගිහලා ගල්තලාවක් උඩින් යනවා. එතකොට දැන් වැද්දා මුවත් එක්ක ගල්තල මුවා ගිහිල්ලා වැල්තලාව උඩට ගියාට පස්සේ දැන් කකුල් ලකුණු නැහැ. හැබැයි මැද්ද දන්නවා මේ මුවා යන පාර දන්නවා, මීවින්න යන පාර දන්නවා, වඳුර යන පාර දන්නවා, අලිය යන පාර දන්නවා. ඒකේ සත්තුන්ට එක එක අකුල් තියෙනවා ඇතුලේ. ඒ නිසා වැද්දා මෙතනින් ගලට ගොඩ වුණා. එහා පැත්තේ මෙතනින් යන්න ඇති කියලා ඊගාවට මුවා පිටිපස්සේ යන්නේ ඌගේ අර තියෙන වැඩි ගතියට තමයි. ඌ ඊවට දන්නවා මෙතන මීමින්න යන පාර මේක වැඩි මංකඩ, අලි මංකඩ, මේක මුව මංකඩ, මේක මීමින්න මංකඩ කියලා. ඊට පස්සේ ගිහිල්ලා ආය දවසේ අඩිය දකින්න වෙලාවෙ හිටන්. ආයතර පණින මුවාගේ අඩිය දැකකට පස්සේ ආ දැන් දන්නවා යා මම වෙන පාරක් ගියා නම් මුවා දුවනවා. දැන් මං ඉන්නේ මුවාගේ පාරේ නොබෝදුරකින් අරු පෙන දාගෙන වැටලා ඉන්නේ. ඉතින් අර මිගපත බලංජන ක්‍රමය කියලා නේ මුවාගේ අඩිපාඩ දිගේ යනකොට පස්කොට කනවා නම් අඩිය තියෙනවා. ගලක ගියොත් මොහා පැනපු ගමන් වැලි ටිකක් තියෙයි. ඊට පස්සේ බඩිය නැහැ. හැබැයි මොහා වැද්ද අතාරින්නේ නැහැ. වැද්ද දන්නවා ඔදිගේ ගියොත් වැටලා ඉන්නවා කියලා. හැබැයි කොතන ඊගා පටන් ගන්නෙ කොතනින්ද කියන එක ඊගාවට මොහාඩි දකින්නකන් වැද්දා ඉන්නේ මොනවත් නැතුව. ඊට පස්සේ ඌ බලන්න යනවාද අර ගල උඩ සංඥා නැහැ, දෙවැත්තේ සංඥා තියෙන බයිලා නැහැනේ. ඌට තියෙන මිය මිය මිය මුවාල්ලා ගන්න එකනේ. ගල උඩ සංඥා නැහැ. ඉතින් ඒ වගේ තමයි අපිට සංඥා දිගේ කියලා සංඥා නැතු කියලා ආය සංඥාව දෙනවා. වේදනා දිගේ කියලා වේදනා නැතු කියලා ආය වේදනාව දෙනවා. රූප දිගේ කියලා රූප නැති කියලා ආය රූප දෙනවා. සංස්කාර දිගේ කියලා සංස්කාර නැති කියලා ආය දෙනවා. විඥානය නැති. ඉතින් අපි යන මැද කෑල්ල අපිට හොයන්න අපිට තේරෙන්නේ නැහැ. දෙපැත්ත දෙක තේරෙනවානේ. එතකොට තේරෙනවා මැද කෑල්ලක් අතපහ වුණා කියලා විතරක් තේරෙනවානේ. ඒක අතපහ වීම තමයි අසතිය. එහෙම නැත්නම් අපි මේ ගත කරන ජීවිතේ. දෙපැත්ත දෙක දාන්න. ඉතින් මේක නැවත නැවත වෙනකොට මේ මැද කැල්ල කවදා හරි ඒකට අවධානය එන්න පටන් අර ගන්නවා. ඒ නිසා අහුවෙන ටික කරන්න කියනවා. ඒකට පහ උණයි කියලා දැනගත්තා නම් මේක දියුණුවක ලකුණක් කියලා දැනගන්න කියනවා. අපි මෙතෙක් කල් හිතුවේ ඒක යායට තියෙනවයි කියලා නෑ. දැන් කඩයිමක් තියෙන බව පේනවා. අතරමැද නොදන්න තැනක් තියෙනවා. අවිද්‍යාවක් තියෙනවා මේකේ. මේක අල්ලන්න නම් ආපතන බලන්න, එහා කෙලවට බලන්න, ඒක ඒක පුරුදු කරන පුරුදු කරනකොට ගල උඩින් ගියයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඊගාට මෝ පණින්න ඇත්තේ අතනින් කියලා ගෙස් කරන්න පුළුවන්. අලි කඩවීම, මෝ කඩවීම ඒ වැද්දොන්ට හරියට එක තියෙනවා ලිව. ඒ සතා යන පාර. අන්‍යෝගේ භාවනා කරනකොට කරනකොට මේ නැති වෙච්ච වේදනාවේ මතුවෙනවා. ආය නැති වෙනවා. ආය මතුවෙනවා. ආය නැති වෙනවා. ආය මතුවෙන. ඒකට තමයි දැනගන්න ඕනේ අපි මේ නොදන්න ශේෂ්ත්‍රයකට යන්න ඉගෙන ගන්න. ඒකට කාටවත් මේ සමීකරණයක් දෙන්න ඕ තෝච්චයක් අතර දෙන්න ඕ වෙන ක්‍රමයක් නැහැ. කර බැලීම ට්‍රයල් ඇන් එරර් එක විතරයි තියෙන්නේ. ඉතින් ඒකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. මේකට කියන්නේ මිගපද වළංජන ක්‍රමය. මොහා පිටිපස්සේ ඉලවරෙන මේ මසද්දා අඩි ලකුණු නැවි කියලා බලාපොරොත්තු සුන් කරගන්නේ නැහැ. එයා එතන ඥානෙ යොදලා බලනවා කොතනින් පයින්දක්ද කියලා. බැලලා එතන අඩි ලකුණු දැකපු ගමන් ඒ සාතික් කරගෙන ඉඳලා තෑගි දී දී යන්නෙත් නැහැ. උටෝන කළ තියෙන මොහා අල්ලගෙන නැහැ නේ බලාගෙන යනකොට වැටලා ඉන්නවා. මොකද කියෙතේ? උත්සාහ කරලා බලන්න හිතෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතුවා මට ස්තුති කරයිවත් කියලා. එහෙම හිතෙන්නේ නැහැ. ඒ නිසා ඔය දන්න කෑල්ලේ කවදාකවත් නිවර නැහැ කියලා මතක තියාගන්න. අපි දන්න තැනක අපේ නෑයතෙත් එක්ක අපේ අපේ දැනුමේ අපේ ශිෂ්ටාචාරයේ අපේ හොඳ නරක දෙකේ නිවන නැහැ. ඔය කැලක් යටිපහුව වෙනවා දකි වෙලාවක. අන්න එතන තමයි බඩු තියෙන්නේ. ඒකට කලබල වෙන්නත් එපා, අතහරින්නත් එපා. මම අයියෝ අපරාධයි මොකද දුන්නේ එතෙන්ද නැවත නැවත එන ක්‍රමයක් හදාගන්න දෙලලා එතන හොඳට බලනකොට දැන් අන්ධකාරයට ගිය ගමන් එතන ගිනි කන වැටුන මේ අන්ධකාර වුණාට ටිකලක් අන්ධකාරේ ඉන්නකොට අන්ධකාරේ පේන්න පටන් ගන්න ගතියක් තියෙනවනේ අඳුරට ගියාට පස්සේ ඇහැ උරු වෙනවනේ එළියේ ඉඳලා අඳුරට ගියම පේන්නේ නැහැ අන්න වගේ අපි අඳුරට හුරු කරන්න මේ නොදන්න ශේෂ්ඨය තමයි අපිට නිවන තියෙන්නේ. ඉතින් ඒකට සද්ධාව අවශ්‍යයි. ඒකට අපිට සීලය අවශ්‍යයි. සතියෙන් යන්න. ඒ වගේ කෑල්ලක් පේන්නේ නැතුව ගියා නම් වැඩේ හරි. ඒකම හොයලා බලන්න ඕනේ. මේ දන්න කෑල්ලේ නිවන නෑ කියන එක විතරයි කියන්න තියෙන්නේ. කොහොම හරි විනාඩි 20කට තට්ටු වෙලා තියෙනවා. ඒ නිසා අපි මෙසෙන් පස්සේ විනාඩි 40ක විතර කාලයක් තියෙනවා අපිට සක්මන් කරන්න. අපි නැවත රැස් වෙනවා 3ට සාමූහික පරියන්කේ සඳහා. ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරතුම වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා.